මේ කවුරුත් සාධනා කරනවා. පන්සිල් සමාදන් වීම සඳහා හැම දෙනාම නමස්කාර නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි द्वितीयन्ति बुद्धं शरणं गच्छामि द्वितीयन्ति धम्मं शरणं गच्छामि द्वितीयन्ति सङ्घं शरणं गच्छामि सत्यन्ति बुद्धं शरणं गच्छामि सत्यन्ति धम्मं शरणं गच्छामि सत्यन्ति सङ्घं शरणं गच्छामि සරණාගමනං සම්පන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේස මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේස මිච්ඡාචාරා මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මච්චුකමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ තිසරණ සහිත වූ පංචශීල සමාදානය මාර්ග ඵල නිවන් පිණිසම මාර්ග ඵල නිවන් පිණිසම තිසරණේන සත්‍යං පංචශීලං ධම්මං සාදුකං සවත්තිකං තත්වා අපමාදේන සම්පාදේත නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කතං පන බන්තේ ඥානතෝ කතං පස්සතෝ ඉමස්මින් සවිඥානකේ පාදී වෛද්‍යාච සබ්බනිමිත් තේසු අහංකාර මමෙන්කාර මානානුසයෝ නමන්ති ධර්ම ශ්‍රවණාභාසී සද්ධා බුද්ධ සම්පන්න කරුණික පින්තුනේ මේ පින්වත් සියලු දෙනා දැන් මේ මොහොතේ සූදානම් වෙන්නේ සසර දුකින් නිවීම පිණිස ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සත්‍යයෙන් විදක් ශ්‍රවණය කරන්ට. ඒ නිසා හැම දිනම මේ කය එක තැනක තියනා වගේ හිතත් එක්කම කරගෙන සිත නොයෙක් නොයෙක් අරමුණු වල දුවන්නට නොදී බොහෝ නිමුණාවෙන් බොහෝ මුහුණින් මේ දේශනාව ශ්‍රවණය කරන්නට ඕනේ. එමුතුනි ඇයි අපි එච්චර උවමනාවෙන් ඕනෑකමට මේ ධර්මයේ ශ්‍රවණය කොට යුත්තේ? එමුතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ධර්මය චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර නොගැනීම නිසා නුඹලත් මා බොහෝ කාලයක් මහණෙනි මේ සසරේ මේත දුර්ව සැරිසරුවා කියලා. මහණෙනි මේ දුවන සැරිසරන දුක්සහගත සසරෙන් අපිට ඈතර වෙන්න පුළුවන්කම ලැබෙන්නේ මේ සත්‍යධර්මයේ ආලෝකය අපේ ජීවිතයට වැටෙනත් වෙන දවසටයි. ඒ සත්‍යධර්මයේ ආලෝකය අපේ ජීවිතයට ළඟා කරගන්න තියෙන එකම මාවත තමයි කල්යාණ මිත්‍ර ඇසුර සත්‍යධර්ම ශ්‍රවණය. ඉතින් කල්යාණ මිත්‍රය ඇසුරු මොනතරම් ඇසුරු කෙරුවා ඒ ඇසුර අපිට කල්යාණ මිත්‍ර ඇසුරක් වෙන්නේ නැහැ අපි සත්‍යමය සක්වසා ආදරෙන් ආන්නේ නැත්තම් ශ්‍රවණය කරන්නේ නැත්තම් සත්‍යමය ශ්‍රවණය කරන කෙනාට සක්වසා ආදරෙන් ඒ ධර්මයේ සිටේ ධර්මයේ කරගන්නට පුළුවන් ධර්මයේ ධාරණය කරගත් දෙයට අනුව නුවණින් අර්ථය පරීක්ෂා කරලා බලන්නට අර්ථය මෙනෙහි කරලා බලන්නට පුළුවන්. ඒ බඳු කෙනාටයි ධර්මයේ අර්ථ අවබෝධයක් සිද්ධ වෙන්නේ. ඒ බඳු කෙනාටයි මේ සසරින් ඈතර වෙන්නට ප්‍රතිපදාව පහළ වෙන්නේ ප්‍රතිපදාව. ඒ නිසායි පින්මුතුනි අපි මේ ධර්මයේ බොහෝ මූලනාවෙන් ශ්‍රවණය කළ යුත්තේ. ඒ විදිහ පින්මුතුනි අද අපිට අපි ලබපු මනුස්ස ජීවිතයේ වටිනාකම තේරෙන්නේ නැහැ ලබාගෙන තියෙන නිසා. නමුත් මේ බුද්ධෝත්පාද කාලයේ දුර්ලභයි, මනුස්ස ජීවිතයේ දුර්ලභයි. සත්‍යකෝ පරම දුර්ලභෝ සත්‍ය දුක්ගින නිවන සත්‍යර්මයේ වඩා දුර්ලභයි කියලා ධර්මයේ සඳහන් වෙනවා. පින්වත්නි මනුෂ්‍යාත්ම භාවයේ දුර්ලභයි කියලා කියන්නේ ඇයි? පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මහා පොළොවේ තියෙන මුළු පෘථිවියම ගොඩබිම් වල තියෙන සියලුම ගස් වැල් අඟලේ අඟලේ කෑලි වලට කපලා මහ මොහොතේ ඉන්න සත්තුන්ගේ මාළුන්ගේ එක සතාට එක කෑල්ල ගන්න වැය කෙරුවොත් වෙන් කෙරුවොත් අර ගොඩබිමේ සියලුම ගස්වල අඟල ඇඟල කෑලි වලට කපපු කෑලි ටික බොහොම ශීඝ්‍රව ඉවර වෙනවා. නමුත් ජලයේ ඉන්න සත්තු ඒට අධිකතරයි කියලා පෙන්වනවා. ඊට පස්සේ හොඳට සිහිපත් කරලා බලන්න ගොඩබිම එක වත්තක් ගත්තොත් ඒක හාරන්න අපිට නොපෙනෙන නෙමෙයි පෙනෙන මට්ටමේ සත්‍ය. වේල්‍ය කෝපි කඩි වගේ සත්‍ය ඉඳලා ගත්තොත් මේ පොළොව මොනතරම් අපරිමාණ සත්‍ය ප්‍රමාණයක් ඉන්නව ඇද්ද? ඒ වගේම තව අනිකුත් මහත්වාත් භාව කියන අස්තිකවාදී සත්‍ය අරගෙන බැලුවොත් මුතුනේ මේ තරම් අති විශාල සත්ව කොටාසයක් මනුස්ස ලෝකෙ තුල විතරක් ඉන්නවා. එතකොට මේ මනුස්සය කියලා අපිට පෙනෙන ප්‍රමාණයේ ඉන්න තිරසංගත සත්ව ගැන අපි දන්නේ. තව අපිට දෘශ්‍යමාන නොව නොපෙනෙන പ്രേත අසුර නිර්යාදී සත්වය නැතුව. එතකොට පෙර ජීවිතේ මරණාසන්න මොහොතේදී කොයිතරම් අනන්ත අපරිමාණ සත්ව ප්‍රභේදයක් ඉන්න සත්ව ප්‍රභේදයකට යන්න හේතුවත් අපි ගාව තියෙන ඒ අපිට මරණාසන්න මොහොත කර්ම නිමිත්තක් ඉදිරිපත් වෙලා ඔය එකම එක දුගතිගාමී තැනකටවත් ප්‍රතිසන්දි වශයෙන් නොගොස් මනුස්ස මව කුසකම උපන්නා කියන කාරණාව දිහා බැලුවාම අපිට හිතා ගන්නවත් බැරි වෙයි පින්වතුනි මේ කෝටි ගණනක් මේ සුවිද්‍යමක් ඇදෙනවා කියන එක මොන ලාභයක්ද කියලා හිතේ මේ ඇදිලා තියෙන සුවිද්‍යකේ ලාභය දිහා බැලුවාම අපි ඒක හිතන්නේ නැති නිසායි අපිට මේකේ වටිනාකම තේරෙන්නේ නැත්තේ එතකොට එන්න ඉබඳු වූ වටිනා ආත්ම භාවයක් අපි ලබාගෙන තියෙනවා අපිට ලැබිලා තියෙනවා කියන එක පින්මුතු මොහොතකට සිල්පත් කරන්න ඒ අතරෙනු මිනිස්සු අතරෙනු නොයෙක් නොයෙක් ආගම් ඇදහිලි අනන්තයි අපරිමාණයි එබඳු ස්ථානයක උපදින්නෙත් නැතුව යථාර්ථ ධර්මයේ යථාර්ථ ආකාරයෙන් පෙන්වන අදෘශ්‍යමාන දෙවියෙක් බ්‍රහ්මෙක් නොවි ශ්‍රේෂ්ඨ චින්තනයක් ඇති මිනිසෙක් මිච්ඡ බුදුරජාණන් වහන්සේව අදහන බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිළිගන්න ඒ බෞද්ධ පෞලක ඉපදුනා කියන කාරණාව ඒ ධර්මයේ තියෙන වටපිටාව උපන්නා කියන කාරණාව බලවම තවත් ඒකේ අගේ දුෂ්කරකම දුර්ලභකම තවත් වැඩි වෙනවා. එන්නතුනි අපි මහා පොළවේ තියෙන එක වැලි කැටයක් අරගෙන නැවත හඳුනා ගන්න පුළුවන් විදිහේ සංකේතයක් යොදලා මේ ලංකාවේ විතරක් නෙමෙයි පිට රටවල් වල ඉඳලා තියෙන මුළු මහ පොළොවේම තියෙන පස් ටික එක්ක මිශ්‍ර කරලා මිශ්‍ර කරලා S2 වහගෙන අත දානකොට අර අපි සංකේතයක් යොදපු ඒ ගල් කැටේම අපිට අහම මොනතරම් පුදුමද ඒට වඩා දුර්ලභ අවස්ථාවක් කියලා හිතන්න මේ ලැබිලා තියෙන මානව ජීවිතේ ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දවසක් පස් ටිකක් නිය පිටට අරගෙන මහණෙන්නේ නිය පිට තියෙන පස්ද පොළවේ තියෙන අනිත් පස්ද වැඩි කියලා අහලා වික්ෂුන් වහන්සේලාගෙන් වික්ෂුන් වහන්සේලා ප්‍රකාශ කරනවා භාග්‍යතුන් වහන්සේ පොළවේ තියෙන පස් ඉතාමත් අධිකතරයි. මේ පිට තියෙන පස් ටික බොහෝම ටිකයි. මේ පිට තියෙන පස් ටික පොළවේ පස් යන ගණනකට දෙන්නේ නැහැ කියලා. මහණෙනි ඒ වගේ මිනිස්සෙක් වෙලා නැවත මිනිස්සෙක් හරි දෙවියෙක් හරි වෙන අය මේ මේ පිට ටිකේ තියෙන පස් ටික වගේ බොහෝ දෙනෙක් සතර පායම ඉපදින්න කියලා කියනවා. ඉතින් ඒකම බුදුරජාණන් වහන්සේ දෙන්නවා හරියට කන කැස් බෑව මේ සිතුවින් අහස බලන එක දෙන්න පුළුවන්. නමුත් ත්‍රිසංගත සතෙක් මිනිස්සෙක් වෙනවා කියන එක ඊටත් වඩා දුර්ලභයි දුෂ්කරයි කියලා. එක කතාවක් තියෙනවා. එක්තරා ගුරු මහත්මයෙක් ගවයේ දෙන්නෙක් යොදපු නබුලකින් හාන මෙහෙම කාලයක් හානකොට ඒ ගොන් දෙන්න බැඳලා ඉන්නේ වියදංග දෙකට කැඩෙන දැන් අර තෝන්ලනුව බඳපු සිල් දෙකක් කියන කරත් දැකලා ඇති දැන් ඒ මැද්දෙන් දෙකට කැඩුනහම දැන් ඒක ගවය බඳින්න බෑ ඒක ගෙනල්ලා ගෙදර අයිනක මොඩියුක දාලා තියෙනවා. කොහොම තියෙද්දි අකල් වැස්සක් වැහැලා කවදා හරි දවසක දැන් කොහොම තියෙන ඒවා කාලයක් දිරලා යනවා. ඉතින් දිරන්න ඉස්සර වෙලා අකල් වැස්සක් වැහැලා මහා විශාල ජල කඳක් ඇදෙන්න මේ ජල කඳ ඒ විදිය ගහ ගහගෙන යනවා. ගිහිල්ලා ගඟකට වැටෙනවා. ගඟකට වැටිලා මොහොතට වැටෙනවා. මොහොතටත් වැටිලා ඒක මොහොතේ නැදට ගිහිල්ලා එතන උතුරු පැත්තට යනවා. ආපහු එතනින් ගහගෙන ඇවිල්ලා මොහොත නැදට දකුණු පැත්තට යනවා. ඔහොම ඔහොම ගිහිල්ලා මොහොත නැද්දේ යනකොට එක ඇහක් විතරක් තියෙන කන්න කැස්බෑවේ මේ තරම් මහ විශාල ජල සාගරයේ ජලයෙන් උඩ අහස බලන්න ඔළුව උස්සනකොට හරියට අර ගියේ සිතුලින්ම ඔළුව ප්‍රවේශය වුණා. ඒක මොන තරම් දුර්ලභද හිතන්නවත් පුළුවන්ද කියලා. මහණෙනි ඒ සිද්ධිය බොහෝ ශීඝ්‍ර වේගයෙන් වෙන්න පුළුවන්. ඒබඳු සිද්ධියක් අපිට හිතන්න බෑ කියලා හිතන ඒබඳු සිද්ධියක් වෙන්න පුළුවන්. ඒ තිරසංගත සතෙකුට මානසික වෙනවා කියන එක ඊටත් වඩා දුෂ්කරයි කියන්නේ. ඒ ලෝකේ හැදිලා තියෙන්නේ හේතුවක් නිසා ඵලයක් උපදිනකොට ඵලයේ නැවත හේතුවක් හැදෙන විදිහට. ඒක වෙනින්නේ වෙනස් වෙන්නේ බොහොම අහඹු විදිහට. පුරාණ කර්මයට තිරසංගත සතෙක් වෙලා නැත්තම් දුක්සහගත සතෙක් වෙලා විපාකයකට උපන්නොත් ඉපදිච්ච ජීවිතේ ජීවත් කරගන්න එයාට ආපහු අකුසල් කරගන්න විදිහ තමයි ජීවිතේ ගොනු වෙලා තියෙන්නේ. කොටියේ වලහෙක් වගේ සතෙක් නිකමට ගන්න අනිත් හැම කෙනාටම ඒ වගේ පටික සිත් නැති වුණාට ලෝභ මොහ සිත් ටිකමයි ජීවත් වෙන්නේ. බඩගින්න පෙර කර්මයකට විපාක ජීවිතයක් ලැබුණ ජීවිතය පවතිද්දී බඩගින්න කියන ධර්මතාවය ලැබෙනවා. බඩගින්න නිවා ගන්න ධර්ම උත්සාහය නැවත සතර පාට යන කර්මයක් වෙන විදිහටයි හැදෙලා තියෙන්නේ. තව සතෙක් වල්ලාගෙන කනකොට ඒක අකුසලයි. මේ විදිහට මේ විපාකයේ ගෙවෙන්නේ තව එබඳු අකුසල කර්මයක් වලට. ඒ අකුසල කර්මයට විපාකයක් ලැබුණාම ඒක ගෙවෙන්නේ නැවත අකුසල කර්මයක් වෙන විදිහට. මේ ආකාරයට කිමුතුනේ කවදාවත් ඒ මට්ටමින් ගොඩ එන්න බැරි විදිහට දුක්ඛතියටම හැරිලා තියෙන්නේ. ඒ බඳු වටපිටාවක් තියෙන ලෝක ධාතුවේ යමක් තේරුම් ගන්න පුළුවන් චින්තන ශක්තියක් ඇති මිනිසෙක් වුණා කියන එක තුනේ හිතන්නවත් තරම් දුර්ලභ අවස්ථාවක් ඒ බඳු අවස්ථාවක් ලබන්න තරම් අපි වාසනාවන්ත වෙලා තියෙනවා කියන කාරණාව මේ මොහොතේ සිතක් කරගන්න. ඒ බඳු මිනිසෙකුට මේ සසරෙන් ඈතර වෙන සත්‍ය ධර්මයේ ආලෝකය ලබන්න පුළුවන්. එහෙනම් සසර දුක්ඛෙන් නිදන්න නිවා ගන්න පුළුවන් පළවෙනි අධීරය ලබාගත් අවස්ථාව අපිට උදා වෙලා තියෙනවා ඒ තරම් වාසනාවන්ත වෙලා තියෙනවා දුර්ලභ බුද්ධෝත්පාදෝ ලෝකස්මින් ඊට පස්සේ පෙන්නනවා බුද්ධෝත්පාද කාලය දුර්ලභයි කියලා. තිමොතේ බුද්ධෝත්පාද කාලයේ තමයි මේ ලෝකේ දුර්ලභ ධර්මයන් අතරින් දුර්ලභම ධර්මකාරය. පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මානෙම මේ ලෝකයේ හැමදාම බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා බුදුරජාණන් වහන්සේ නමක් නැවත පහළ නොවුණොත් අන්තරකල්ප අසංකේයයි කියලා පෙන්නනවා. සංඛ්‍යාවක් ප්‍රමාණය කරන්න බෑ බුද්ධ ශූන්‍ය කල්ප කියලා. මේ ලෝකයේ හැමදාම පවතින යථ භූත ස්වභාවයක් තියෙනවා. ඒක ලෝකයට පේන්නේ. ඒ කියන්නේ විතර කටුවක් ඇතුලේ ඉපදිලා කටුවක් ඇතුලේ හැදිලා වැඩිලා කටුවක් ඇතුලේ ජීවත් වෙලා කටුව ඇතුලේ මැරෙන කෙනා ඉන්නේ කටුවක් ඇතුලේ කියලා දන්නේ නැහැ. එහෙම ලෝකය විතර කටුවක් ඇතුළු ජීවත් වෙන සත්‍යයන් අතරින් ඊටමත් විරලයි ඊටමත් අහඹුයි මේ ඉන්න තැන નિවර්දි නෑ මේක කටුවක් ඇතුළේ නේද ඉන්නේ මේක නෙමෙයි සැබෑ තැන මේ කටුවෙන් ඔබේ එහා පැත්තක් තියනවා නේද කියලා ඉස්සෙල්ලා විතරකගත මනසක් හදාගන්න එකක් දුර්ලභයි හදාගෙන එහෙනම් මේ කටුව බිඳගෙන එළියට මම යන්නට ඕනේ කොහොමද යන්නේ කියලා හොයන කාරණාවක් දුන්නා. දුර්ලභ දෙන්නේ වෙන්නේ නෑ වගේ. ලෝක දිහා බැලුවා. එහෙම විතරකනය කරලා කිසි කෙනෙකුගේ මෙහෙවීමෙන් තොරව ඒ විතර කටුවෙන් කොටේකින් හරි නියපොතු වලින් හරි බිඳලා විතර කටුවෙන් එළියට ගියොත් එතන මේක බොහොම අහඹුයි. බුදුරජාන් වහන්සේ දේශනා කරන ඒ වගේ මේ ලෝකයා අවිද්‍යාව නැමැති කෝෂයේ විතර කටුව ඇතුලේ ඉපදිලා ඇතුලේ ජීවත් වෙලා ඇතුලේ ඇතුලේ වෙලා ඇතුලේ මරනවා. ඒ ලෝකයා ඇතුලෙන් හරියට කුකුල් කිකිලෙකුගේ විතර කටුව බිඳෙන තැටව එළියට එන්නා වගේ මම තනියම අවිද්‍යාව නැමැති මේ කෝෂයේ බිඳගෙන එළියට ආවා. ඒ නිසා මට ලෝකේ අග්‍රයි ශ්‍රේෂ්ඨයි ජේෂ්ඨයි කියලා කියන්න පුළුවන් කියලා බුදුදහම කියනවා. ඉතින් ඒබඳු කෝෂයක් ඇතුලේ ඉපදලා ඒ කෝෂේ නැත්තම් විතර කටුව පලාගෙන එළියට යනවා කියන චින්තනයක් දෙහි වෙනවා කියන කාරණා බුදුරජාණන් වහන්සේ කියලා 아무තු රූපයක්ම වගන්න එපා. කොමවකට කමන්න නම් මෙතෙන්දී චින්තන ශක්තිය දිහා බලන්න. අපිට මෙච්චර බණ දහමක් අහලත් අපිට මේක හිතා ගන්න බැරි වෙලා තියෙද්දි කවදාවත් නාහපු මේ සත්‍යර්මය තනි සිතකින් හිතාගෙන මේ අවිද්‍යාවෙන් එළියට යනවා කියනකොට ඒ මානසික ශක්තිය දිහා බලන්න ඒ බඳු බුදුරජාණන් වහන්සේලාගේ පහළ වීම හැමදාම වෙන්නේ ඒ මානසික හැකියාව හැමෝටම ලැබෙන්නේ නැහැ පින්වතුනි එකොඳු හැකියාවකින් යුක්ත බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ඒ දුක්සහගත ලෝකේ නැත්නම් අවිද්‍යාවන් කෝසින් එළියට එකගෙන යන පාර පෙන්වන එළියට එකගෙන ගිහිල්ලා ඒ බුදුරජාණන් වහන්සේ පින්වන්තවට පස්සේ නැවත බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනකන් බොහෝ කාලවලදී අතුරු කල්ප බුදුරජාන් වහන්සේ නමක් කිරුණුම්පෑව තව බුදුරජාන් වහන්සේ නමක් පහළ වුණේ නැහැ තාම පහළ වෙනකම් අතුරු කල්ප ගණනින් අසංකීයයි කියන අසංකීය කියන ගණන පවා ලියන්නේ 1.140කින් කියලා තියෙනවා කල්පයක් කියනකොට නිකන් හිතා ගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන කල්පයට මට කියන්න බෑ අවුරුදු මෙච්චරයි කියලා. වික්ෂුන් වහන්සේම කරන ස්වාමීන් උපමාවක්වත් උන හැකියි. යම් පමණකට උපමාවක් වුණේ එකක් කිලුවා කරන යම් පමණකට කියලා උපමා කීපයක් වෙනවා 70000ක් දිග හොඳට මතක තියාගන්න කිලෝමීටර නෙමෙයි 70000 70000ක් දිග ඒ වගේම 70000ක් උස 70000ක් පළල මහ ඝන පර්වතයක් වෙන කමුකලක් මනුෂ්‍ය ලෝකෙන් අවුරුදු 100ක සැරේ ප්‍රතිකරණකින් කෙනෙක් මේ ගල පිළිනවා. කාලයක් යද්දි මෙහෙම පිළිපු නිසා මේ ගල ගෙවිලා ගියොත් ඔන්න කල්පයක් කියලා හිතා ගන්නොත් කියලා පේනවා. ඒකට අපිට විශ්වාස කරන්න තමයි එතකොට දැන් බුදුරජාන් වහන්සේ නමක් ඉරේ තෙරුවන් පාල තව බුදුරජාන් වහන්සේ නමක් පහළ වෙලා නැහැ. ඔන්න බුද්ධ ශූන්‍ය කල්ප ඔන්න එක ওই වගේ කවි බලක් ගෙවිලා ගියා. ඔය වගේ කළු කල් දෙකක් පහක් 10ක් 15ක් 50ක් 100ක් 1000ක් ලක්ෂයක් කෝටියක් ප්‍රකෝටියක් ගෙවිලා ගියා. ඔය විදිහට අසංකීය දක්වා යනවා. මොන පුදුරණ හසලමක් නෑ. මේ ගහ ගන්නවා, බැන ගන්නවා, මරා ගන්නවා, කපා ගන්නවා, කොටා ගන්නවා, දරුවෝ හදනවා, ගෙවල් හදනවා. මේක තමයි හැමදාම එකම කාලගුට්ටි එකම ක්‍රීඩාව. ජීවිතේ නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන වරක් උඩට ගමු දාන්න මැදින් වැටෙනවා. ආපහු එක කොනකින් වැටෙනවා. මේ වගේ උඩට ගමු දණ්ඩක් ඒ මේ අත වැටෙන්නා වගේ විතක සුගති දිව්‍ය ලෝකවල යන විතක අපාය යන විතක මනුස්ස ලෝක උපදිනවා උඩට යටට ඔහොම වැටි වැටි ඉන්න එක තමයි මේ ජීවිතයේ ස්වභාවය ඉතින් ඔය වගේ ගල් මෙච්චර ගෙවිලා යනවා නමුත් බුදුරජාණන් වහන්සේ නමක් නැහැ. හිතාගන්න එතකොට ඒ බුද්ධ උත්පාද කාලයේ මොනතරම් දුර්ලභද කියලා. ඒ අතරින් තිනුතුනි ඔය කල්ප අතරින් තීරණය කරන්න අසීරුම ලේසියකට නොලැබෙන ඉතාමත්ම අති දීර්ඝ කාලයකින් ලැබෙන කල්පයක් තමයි මේ කල්පය. ඒකට කියනවා මේ කල්පයට භද්‍ර කල්පය කියලා. ඇයි භද්‍ර කල්ප කියන නම ලැබුණේ? මේ කල්පයට බුදුරජාණන් වහන්සේලා පස් නමක් දෙනවා. වැඩේ. හතරම බුද්ධත්වපත් වෙන එක බුදුරජාණන් වහන්සේ නමක් පාල දෙන්නවා. ඒ නිසා මේ දුක්ඛගත ලෝකයට තියෙන එකම යහපත් කල්පයක් තමයි. බොහෝ කල්පවල වැඩිම වුණොත් දෙනමයි තුනමයි හතරමයි නැත්නම් ඒක තමයි පස් නමට වඩා කවදාවත්ම වැඩි වෙන්නේ නැහැ කිසිම කාලයක බුදුරජාන් වහන්සේලා පස් නමකට වඩා කිසිම කල්පක වැඩි වෙන්නේ නැහැ. ඒ වැඩි වෙන්න පුළුවන් උපරිම ගණන තමයි බුදුරජාන් වහන්සේලා පස් නමේ පස් නමක් පහළ වෙන කල්පෙදි. ඉතින් ඒක සත් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙච්ච කාලවක වානුවක් වුණා කිමුතුලිය මේ කාලේ. මන්ත්‍රී මේ ටික මතක් කරන්නේ අලියා දන්නේ නැහැලු අලියාගේ ශරීර ප්‍රමාණය. ඒ හින්දා තමයි පුංචි අයත් ඒකගෙන් වැඩ ගන්න. අපි දන්නේ කිමුතුනේ අපේ ශරීර ප්‍රමාණය. ඒ නිසයි මේ කෙලෙස් ලෝකෙන් අපෙන් වැඩ ගන්න. අපි අපේ ශරීර ප්‍රමාණය පොඩ්ඩක් දැනගන්න ඕනේ. මේ ශරීරයෙන් වැඩක් ගන්න පුළුවන්කම ලැබෙන්නේ ඒ නිසයි. ඒ නිසා මම මේ ටික මතක් කරන්නේ. ඒ නිසා මෙබඳු දුර්ලභ බුද්ධ උත්පාද කාලයක් ලැබුණා. සත්ධම්මෝ පරම දුර්ලභෝ. ඒ වගේම සත්‍ධර්මය බොහෝම දුර්ලභයි. ඉන්නතුනි බුදුරජාණන් වහන්සේලාගේ ශාසන කියනවා අල්පායුෂ්ක බුදුරජාණන් වහන්සේලා දීර්ඝායුෂ්ක බුදුරජාණන් වහන්සේලා කියලා කොටස් දෙකකට බෙදෙනවා. දීර්ඝායුෂ්ක බුදුරජාණන් වහන්සේලාගේ ශාසනය හරි ඉක්මනට අතුරුදහන් වෙනවා. අල්පායුෂ්ක බුදුරජාණන් වහන්සේලාගේ ශාසනය තමයි ටිකක් දුරට පවතින්නේ. මොකද ඒකට හේතුව ඒ බුදුරජාණන් වහන්සේලා සත්‍යමීය චිරස්තිය පිණිස විනයක් දේශනා කරනවා. ඒ විනය නිසා විනය නාම ශාසනස්ස ආයු විනය කියලා කියන්නේ ශාසනයේ ආයුෂයි කියන්නේ. ඒ විනය තියෙන නිසයි ශාසනය රැකෙන්නේ. සද්ධර්මය රැකෙන්නේ. සද්ධර්මය නිසා විනය රැකෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ සද්ධර්මය දේශනා කළ සද්ධර්මයේ ආරක්ෂාවට විනයක් දේශනා කරලා ඊරිසිදු සද්ධර්මයේ මේ දක්වාම එන්ට ආර සකස් කරලා තියෙන නිසා ඒ සද්ධර්මයේ නොඅඩුවම අද අපිට ලැබිලා තියෙනවා. නමුත් හැම ශාසනයකම බුදුරජාණන් වහන්සේ කිරුණාන් පැවට පස්සේ ඒ සද්ධර්මයේ බොහෝ කාලයක් ලොකේ තියන්නේ නැහැ. ඉතින් ඒ අතිනොත් සද්ධර්මයේ ආලෝකය ළඟා කරගන්න පුළුවන් වටපිටාවක් ලැබුණා කියන තැනින් අපි වාසනාවන්ත වෙනවා. මෙන්න මේ ධර්මතා තුන එකතු වෙච්ච තැන තුන්තුනි පාරමිතා සම්පූර්ණ වෙන එකයි මගේ අදහස. යම් කිසි කෙනෙක් සදහැ සිතින් කන් යොමු කරලා සත්‍යර්මය අහන්නේ නැති කමමයි පාරමිතා සම්පූර්ණ නොවිච්ච කම ඉතුරු ලක්ෂණය. කන යොමු කළ සදහසිතින් වමනාව ඇති කර ගන්නවා නම් ඒකමයි එයාට පාරමිතා පිරිච්ච බව ලක්ෂණ. මොකද පාරමිතා පිරිච්ච කෙනක් නැති කෙනක් දෙන්නම කටයුත්තේ සද්ධර්මයට මනස යොමු කළ අප්‍රමාදී වීමයි. සාරා සංකේ කල්පලක්ෂය පෙරම් පිරව දැන් මගේ පාරමිතා සම්පූර්ණයි මම බුදු වේවි කියලා බෝසතන් වහන්සේ මාලිගාවට ගිහලා හිටියනම් බුද්ධත්වයට පත් වෙන්න පුළුවන් වෙයිද? නමුත් ලෝකයේ කෙනෙක් නොකරන නොවිදින විදිහේ දුක් විඳ අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කළ නිසා අප්‍රමාදීව යම් කිසි කෙනෙක් කටයුතු කළා නම් එපඳු කෙනෙකුට වෙන්න ඕන විදිහට තථාගතයන් වහන්සේට සිද්ධ වෙනවා. ඒ නිසා අද දවසේදී අපි උත්සාහවත් වෙන්නට ඕනේ මේ සත්‍ය අවබෝධ කරගන්නට මෙතෙන්දි නැවත ටිකක් මතක් කරනවා අද අපිට අපේ අම්මා තාත්තා දුව පුතා ගෙවල් දොරවල් ඥාන වාහන මේවා අතහැර ගන්නවා කියන එක අපහසුයි. අපි හිතන්නේ මේවා තියෙන නිසා අපේ හිත ඇදලා තියෙනවා කියලා. ඒකතු මේ හිතේ ඇති. මේ අම්මා අප්පච්චි දුව පුතා හින්දාම අපිට මේ අයගෙන මෙච්චර ආදරේ හිතන්නේ මේ හිතේ ගතිය. පෙර ජීවිතයේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දුවෙක් පිටේ කියන ඔය මේ මෙන්නටම එතරම් දැඳලා හිටියා. මෙතන අතහැරලා කැමති නම් නැතුනත් අතහැරෙනවා. යම් තැනකදී ආයතාත්ම භාවයක් ලැබුවොත් එතන ඒ අම්මට තාත්තට දුවා පුතාට හිත බැඳෙන්නේ මේ විදියටමයි. తత్వ తత్రాభినందనం මේ ඒතන ඇලෙන ගතිය මේ සිතේ ලක්ෂණය. ඉතින් මෙන්න මේ බව තේරුම් අරගෙන ලෝකයේ මේ දුවන්නම් වල දුවන සමාජ රටාවට එකතු වෙලා දුවන්නේ તો මේ මානව ජීවිතයේ විපාක කාලෙන් ප්‍රයෝජනය ගන්න හැමදෙනාම උත්සාහවත් වෙන්නේ කියන එකක් මතක් කරනවා මේ මායාවේ ඡායාව රාක්ෂයගේ සෙවණල්ලකට තියෙන වෙලාව අවිද්‍යාව නැමැති ධර්මතාවයෙන් ඇසඳෙලා තියෙන වෙලාව. ඉතින් මෙතනදී අපිට පෙනෙන්නේ අපිට පෙන්වන්නේ සසර දික් කරන පැත්තේ යහපත්කමමයි. එබඳු වටපිටාවක අපි දක්ෂ වුණු විතරමයි ඒකට හරහට හිතලා හිතට එන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ සසරෙන් එතර වෙන්න කටයුතු කරන එක හරියට මහ විශාල ඕගයකට සැඩ පහරකට ගැටුණු කෙනෙක් ප්‍රතිවිරුද්ධ වතුරේ උඩාතට පීනනවා වගේ වැඩක් කියලා. ලෝකයාගේ හිත් සම්පූර්ණ සතුට කළා ලෝකයාගේ අනුමැතිය අරගෙන ආදරෙන් කවුරුවත් කවදාවත් සසරෙන් එතර වෙන්නේ නැහැ. බෝසතාන් වහන්සේට කිව්වේ සුද්ධෝදන රජුගේ හැම කෙනාම යන්න එපා යන්න එපා කියද්දී මිසක අනේ එහෙනම් ගිහිල්ලා බුද්ධත්වයට පත් වෙලා ආපුවත් ගොඩ ගන්නකො කියලා කවුරුත් කිව්වේ නැහැ. ඒක තමයි මේ ලෝකේ හැටි. ඒ නිසා මම මේ ටික මතක් කළේ නුවණක් තියෙන ඕගොල්ලන්ගේ යුතුයකමක් අපි දෙරිලා නිබඳුම ගැටයකට අනිත් අය තහසු වෙලා ඉන්නේ කියන එක තේරුම් ගන්නවා. ඒ අයව බේර ගන්න කටයුතු කරන්න ඕනේ කියන අදහස ඇති කරගන්න. ඒ නැති කරගත්තොත් අපිට මේ ජීවිතේ සසරින් ඈතර වෙන්න පුළුවන්. ඊට අවශ්‍ය මූලික වටපිටාව හැමදේම ලැබිලා තියෙනවා. ඒ නිසා අප්‍රමාදීව කටයුතු කරන්න කියන එක මතක් කරලා මම මාත්‍රිකා කරුණාවෙන් කටයුතු කරන්නේ. මේ මුතුනේ එක්තරා අවස්ථාවකදී ස්වාමීන් වහන්සේ නමක් අවිලා භාගතුන් වහන්සේගෙන් අහනවා කතම් තම බන්තේ ජානතු කතම් පස්සතු ඉමස්මින් සවිඥානිකේ කායේ ගහිත්‍යාච්ච සබ්බ නිමිත්තේසු අහංකාර මමංකාර මානානුසෙන්නෝති ස්වාමීනි කෙසේ දන්නා වූ කෙසේ දක්නා වූ කෙනාටද විමස්මින් සවිඥානිකේ කායේ මේ මම කියලා අපි කෙනා කෙනා මම කියලා කියන මේ සවිඥානික කායේ බාහිද්දාච සබ්බ නිමිත්තේසු බාහිර සියලු නිමිති වල අහංකාර කියලා කියන්නේ මම කියලා කියන මමින්කාර කියලා කියන්නේ මගේ කියලා කියන මම කියලා කියන මගේ කියලා කියන මාන අනුසය නැති වෙන්නේ ස්වාමීනි කොහොම දන්න කොහොම දකින්න කෙනාටද මම මගේ කියලා දකින්න මේ මානෙ නැති නැති කරන්න පුළුවන් වෙන්නේ කොහොම දැනගත්තොත් කොහොම දැක්කොත්ද කියලා ප්‍රශ්නයක් අහනවා ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේ දේශනා කරන යම් කිංචි විකෝ රූපං අතීත අනාගත පච්චුප්පන්නම්වා අද්දත්තම්වා බහිද්ධාවා ඕලාරිකම් පස්සේ කුමම්වා සීලං වා පනිත්තං වා යන්තුලේ සම්පකේවා සබ්බං රූපං නේතම් මම නේසෝ අමස්මි නිමේසෝ අත්තාති එව මේත යතහ භූත සම්පන්නය දත්තබ්බා මහන අතීතය අනුව ගියා වූද අනාගතයේ පහළවන්නා වූද වර්තමානයේ ඇසුරු කරන්නා වූද තමායයි කියලා කියන මේ ජීවිතයේ වේවා බාහිර වේවා ඒ වගේම ඖදාරික රළු මට්ටමේ වේවා ඉතා සියුම් මට්ටමේ වේවා එමනම් ලෝකේ හීනයයි සම්මත වේවා ලෝකේ ප්‍රණීතයයි සම්මත වේවා තමා ළඟ තියෙන වේවා දුර තියෙන වේවා යම් තාක් රූප තියෙන 11 පොලක් වෙනවා ඔය ඔක්කොම අපිට රූප කියලා යමක් හම්බ වෙනවා නම් අපේ ජීවිතයකට ඔය 11 පොල හරහාමයි හම්බ වෙලා තියෙන්නේ වෙන තැනක් අපිට යම්තා රූප හම්බුණා නම් රූප ඇසුරු කළා නම් ඔය කියපු 11 ආකාර පොළ ස්ථාන 11 මිසක වෙන තැනක් නෑ. ඔය 11 පොළේ තියෙන 11 ස්ථානයන් වීම අපි ඇසුරු කළ අපිට හම්බුණායයි කියලා කියන්න පුළුවන් යම්තා රූප තියෙනවා. ඒ රූප වල එකක්වත් මම හෝ මගේ හෝ මගේ ආත්මේ නෙමෙයි කියලා යථාභූත සම්පන්නය දැක්කම ඇත්ත ඇති ඇති නුවණින් දැකේ නේත මම කියලා කිව්වේ මගේ නෙවෙයි කියන එක නේසෝ හමස්මින් කියලා කියන්නේ මම නෙවෙයි කියන එක නෙමේසෝ අත්තහත් කියන්නේ මගේ ආත්මේ නෙවෙයි මගේ නෙවෙයි මම නෙමෙයි මගේ ආත්මය නෙවෙයි කියලා හැම රූපයක්ම මගේ කියලා ගන්න පුළුවන් ඒවත් නෙමෙයි මම කියලා ගන්න පුළුවන් ඒවත් නෙමෙයි මගේ ආත්මය කියලා ගන්න පුළුවන් ඒවත් නෙමෙයි කියලා හොඳට ඇත්ත ඇති ඇති ඒ රූපයන්ගේ දකින්න කියලා බුදුසසුන දෙනවා මෙන්න මෙහෙම දකින්න කෙනාට ඒ 11 පොලේ හැම රූපයක්ම මගේ හෝ මම හෝ මගේ ආත්මය කියලා ගන්න බැරි දකින්න බැරි නම් පෙනෙන්නේ නැත්තම් අන්න ඒ මට්ටමට මනස ගත්ත කෙනාට කෙනාගේ මම සහ මගේ කියන මානානුසය දුරු වෙනවා කියලා කියනවා. එතකොට ওই විදිහටම වේදනාව ගැන සංඥාව ගැන සංඛාරය ගැන විඥානය ගැන තියෙනවා. නමුත් ඒ ටික විස්තර කරන්න දුර වෙලාවක් යයි මම රූපය ගැන පොඩ්ඩක් කියන්නම් මෙතනදී මේ කොලස් කොලක් කොලස් ආකාරයකට ප්‍රභේද කරලා එක් රූපයක් ප්‍රසද්ධ කරනවාද පෙන්වනවා එකොළොස් තැනක තියෙන රූපේ කැටි කරලා කැටි කරලා තමයි රූපස්කන්ධය කියලා පෙන්වන්නේ. එතකොට මෙතන අදගතාර්ථයෙන් දැනගන්නටත් ඕනේ ඒ අර්ථපදයෙන් පෙන්වන සූත්‍රාර්ථය දැනගන්නටත් ඕනේ අපි. එතකොට තමයි අපිට හරියටම මේ හැම රූපකින්ම මෙන්න මේ කාරණාවයි අන්තිමට පෙන්වන්නේ කියන අර්ථය උපදින්නේ. ඒ අර්ථය බලාගෙනයි අපේ ප්‍රතිපදාව ගොඩනගන්නේ. හදගත අර්ථයන් කියලා කිව්වේ දැන් මේ රූපේ පෙන්නපු 11 පොලක් තිබුණා. අතීත රූප, අනාගත රූප, වර්තමාන රූප, ආධ්‍යාත්මික රූප, බාහිර රූප කියලා මේ 11 පොලක් තිබුණා. ඒ ඒ වචනයට අනුව තාර්ථයක් හැබැයි ඒක මේ මූලික අර්ථය නෙවෙයි සූත්‍රාර්ථය නෙවෙයි ඒ කියන්නේ අතීත රූප කියන්නේ මොනවද කියලා පදබ්බ්‍යංජනයක් කියනනම් ඒ පදබ්බ්‍යංජනයන්ට අර්ථයක් තියෙන මෙන්න මේකටයි මෙන්න මෙහෙම රූපවලටයි අතීත රූප කියන්නේ කියලා පෙන්නනවා. ඔකට කියනවා ඒ පදයට අර්ථය. ඊට පස්සේ මේ වගේ මේ පද 11න්ම අර්ථය අපි දැනගන්න ඕනේ. ඊට පස්සේ ඔය ওই දෙකම එකට එකතු කරලා කියන අර්ථ පද කියලා. මේ ඔක්කොගෙම එකට එකතු කරලා කැටි කරලා පෙන්වන්න හදන ඉගෙන ගන්න හදන එක කාරණාවක් මොකද? ඒ මොකද්ද? මේ හැම රූපයක්ම මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියන්නේ ඇයි මොකද්ද කියලා ප්‍රශ්නයක් එනවා. ඒකට උත්තරයක් හම්බුනහම ඒක තමයි මේකේ සූත්‍රාප්තිය එතන බලාගෙනයි ප්‍රතිපදාව තියෙන්නේ. ඒ නිසා මම ඉතල සිටින් අදගත අර්ථයන් ටික පෙන්නන්නම්. අතීත රූප කියලා කියන්නේ ඉපිද නිරුද්ධ වෙච්ච, හටගෙන නැති වෙච්ච, ක්ෂය වෙච්ච, වැය වෙච්ච අතීතය අනුව ගිය මේ මොහොතේ ටිකකට ඉස්සෙල්ලා ඉඳලා අපිට යම් කිසි ඇහෙන් හෝ කනෙන් හෝ දිවෙන් හෝ නාසයෙන් හෝ සිතින් හෝ යම් කිසි රූප ඇසුරු කළා නම් ඒව නැවත හිතින් හිතන්න පුළුවන් නම් හිතලා වර්තමානයේ සැප දුක් විඳින මට්ටමකට රූප සිහි කරන්න පුළුවන් නම් නිරුද්ධ වෙච්ච ඒ හැම රූප වලටම කියනවා අතීත රූප කියලා. හොඳට මතක තබා ගන්න මේ අතීත රූප අපිට ඇසුරු වෙන්නේ මනෝ විඥාන මට්ටමින් විතරමමයි. වෙන කිසිම තැනකින් අතීත රූප ඇසුරු වෙන්නේ මොකද ඒවන්නේ ඒ විතරම නිසා. අනාගත රූප කියලා කියන්නේ තව ටිකකින් හෝ හෙට හෝ කවදා හරි දවසක රූපයක් බලන්න හෝ සත්‍යයක් අහන්න හෝ ගඳ සුවඳක් ලබන්න හෝ ස්පර්ශයක් ලබන්න හෝ කුමන ආකාරයකට හෝ රූපයක් ගැන රූපයක් උපදවන්න රූපයක් ලබා ගන්න රූපයක් හට ගන්නවන්න කල්පනා කර කර ඉන්නවනම් හිතනවනම් ඒකට කියනවා අනාගත රූප කියලා. න ආගත ආවේ නෑ තාම නොකමින් රූප වලට කියනවා අනාගත රූප කියලා. එතකොට තාම හට නොගත් රූප කියනවනම් ඒව තමයි අනාගත රූප. හිත අපි චිත්‍රපටියක් බලන්න යනවා කෙනෙක් බලන්න යනවා කියලා කියනකොට අපිට අරමුණ රූප තියෙනවා නම් ඒවා අනාගතේ. එතකොට හිත අපි සංගීත සම්දර්ශනයක් අහන්න යනවා කියලා හිත හිතයින මේ අනාගත රූප. එතකොට මේ අනාගත රූපත් ඔක්කොම අපිට ඇසුරු වෙන්නේ මනෝ විඥාන මට්ටමෙන් විතරයි. මොකද මේ හැබැයි මේ දෙකම බොරු එකක් නැරිලා එකක් ඉපදිලා නැහැ. අපි වැඩිමනක් නෙන්නේ ওই දෙකේ එක. ප්‍රකෘතියේ වර්තමානයේ සැබවින්ම තියෙන ටිකේ අපේ නෑ මනස. එතකොට අපේ මුළු ජීවිතේම මුළු ආත්ම භාවයෙන් මේ ආදරය බැඳීම වටිනාකම් ටික ඔක්කොම තියෙන විදිහට. එතකොට අපේ මුළු ජීවිතේම තියෙන අපේ මුළු ජීවිතේම තියෙන අපේ මුළු ලෝකෙම තියෙන අපේ මුළු පැවැත්මම තියෙන බොරුවක් මතයි කියන එක තේරුම් කරගන්න සංකල්පයක් මතයි කියන එක තේරුම් කරගන්න මොකද මරිච්ච සහ නෝපන්න කියන ධර්මතාවය තුලයි අපි ජීවත් වෙන්නේ එතකොට පච්චුප්පන්න රූප කියලා කියන්නේ වර්තමාන මේ දැන් අපිට හම්බ වෙන විශේෂයෙන් ඇහින් රූප දකිනවා කනෙන් ශබ්ද අහනවා නාසයෙන් ගඳ සුවඳ දිවෙන් රස කයින් ස්පර්ශ ලබනවා කියන ටික පිවිසිදුම වර්තනයි ඊට අනුව සමගාමීව උපදින මනෝ විඥානයක් තියෙන එකතු වර්තනයි මේවා පච්චුප්පන්න රූප ආධ්‍යාත්මික රූප කියලා කියනවා ඇහැ කන දිව නාසය ශරීරය මෙන්න මේ වගේ දේවල් වලට ආධ්‍යාත්මික රූප කියලා කියනවා. බාහිර රූප කියලා කියනවා පර සත්තානම් වා පර පුද්ගලනම් වා කියන තැනක ඉඳලා තව රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියලා කියනවා මේවා ඔක්කොම බාහිර ඊට පස්සේ ඖදාරික රූප කියලා කියන්නේ රළු, හසු වෙන, ගැටෙන. ගැටීම් කෘත්‍ය කෙරෙන රූප වලට කියන ඖදාරික රූප කියලා රළු රූප කියලා. ඇහැ, රූප, කන, ශබ්ද, නාසය, ගන්ධය, දිව, රස, කය, පොට්ටබ්බේ කියන මෙන්න මේ රූප 10 ගන්න මේවා රළු රූප. ඊට පස්සේ තව තියෙනවා ওই ටික රවුනොත් සුකුම රූප කියලා කියන්නේ ගැටීමක් සිද්ධ වෙන්නේ නැති දකින්න බැරි අනිදස්සන අපපටික දකින්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ දකින්නත් බැරි ගැටෙන්නෙත් නැති රූප කියනවා ඒවට කියන සුකුම රූප කියලා ඒව ධම්මායතනේ පරියාපන්නයි අපි කියන ඉතිං විය පුරුෂේන්ද්‍රිය ජීවිතේන්ද්‍රිය ආකාශ රූප ලහුතා රූප මුදිතා රූප කම්මිතා රූප කියලා ඔය කතා කරන රූප කියන්නේ ඇති මෙන්න මේවා ඉතාමත් සුකුම රූප සියුම් රූප සූක්ෂම රූප ඉතින් ඒක ඒකයි මම සත්‍යමතක් කළේ මෙන්න මේ රූප ටිකේ තේරුම තේරුම් ගත්තත් අපිට අපි ගාව තියෙන මූලකම් බොහෝ සීක්‍රෙන් දුර වෙනවා ඒ කියන්නේ අපි නිකමට හිතමු දැන් ඉත්තිංගේ රූපේ පුරුෂින්ගේ රූපේ කියන එක කවදාවත් ගැටෙන්නේ නැහැ. ඉත්‍රෙක්ක පුරුෂෙක්ව අල්ලන්නේ නැහැ. ඒක මේ ධර්මයේ ගොඩාක් ගැඹුරුයි. අපි කතා කරන අපි හිතාගෙන ඉන්න දෙයට වඩා මේක සුකුමයි කියලා කියන්නේ මේ අවබෝධය ඉතාම දුෂ්කරයි. ඇත් ඉදිරි පිටට අපිට හම්බ වෙන වර්ණ සතහන මේ වර්ණ සතහන හම්බ වෙනකොට පුරුෂ ආකාරයක් පුරුෂ ස්වභාවයක් දැනෙන්නේ කෙනා කෙනාගේ සිතට මනෝ ඔය සුකුම රූප හැම වෙලාවෙම මනෝ විඥාණය විතරයි විඤ්ඤාණය දැනගන්න පුළුවන්. ඔය සුකුම රූප ඉතිංග්‍රී පුරුෂේන්ද්‍රී කියන රූපයන්ගේ රූප ස්වභාවයේ රූප ටික මනෝ විඥානය කියන සිතකට මිසක තවදා චක්කු විඥාන ආදී සිතකට හසු වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි ඔක නිකන් කිතියෙන් මතක් කළොත් මලමිණිය කොහේ ගන්න? දැන් අපිට මලමිණිය දිහා බලලා කියන්න පුළුවන් මේ ස්ත්‍රිය පුරුෂය කියලා නේද? අපි දන්න විදිහට. නමුත් ඔය මල මේක කර්මද රූප එකක්වත් නැහැ. ඉත්‍ත්‍රින්ද්‍රිය පුරුෂේන්ද්‍රිය කියන ඉන්ද්‍රිය. ඉත්‍ත්‍රි භාවයේ පුරුෂ භාවයේ කියන භාව රූප නිරුද්ධයි. ඒව නැහැ. හැබැයි ඒ රූපයට අනුව හැදිච්ච සතර මහා ධාතු රූපයයි ඔය ඉතුරු වෙලා තියෙනවා. එහෙම නැතු ඒ ඉන්ද්‍රිය සුඛමයි කියලා කියන ධම්මායතන පරියාපන්නයි කියලා කියන්නේ මම වර කියන්නේ හිතේ තියෙන කර්ම ගති වලට මේ මහ භූත ටික රාශි වෙලා තියෙන්නේ කියලා. එතකොට හිතේ තමයි මේ පුරුෂ ආකාර පුරුෂ නිමිත්ත පුරුෂ ගති කියන මේ ස්වභාවය මහ භූතයන් තුල මහ භූතයන් තුල ඒබඳු ආකාරයේ පෙනෙන විදිහට මහ භූත ටික රාශි කරන්න පුළුවන්කම කියන්නේ ඒ මානෝ විඥාන මට්ටමේ තියෙන ඉන්ද්‍රිය රූපෙට විතරයි. මොකක්ද කලින් මතක වෙන්නේ ඇත්තටම බොහොම අපහසු මේ අර්ථය ගන්න ඒ කියන්නේ ධර්ම ගොඩාක් ගැඹුරුයි කියලා කියන්නේ. හැබැයි හොඳට මතක තබා ගන්න ඕනේ මේ 11 ආකාර රූපයක් කියලා. මේ රූපය කියන තැන පිරිසින් දැකපු දවසටමයි දැක්කොත් නෙමෙයි. අපි රූපය පිරිසින් දකින්නවා කියන කාරණාව කියන්න බෑ. රූපය පිරිසින් දැක්කොත් විතරමයි ඕරම් භාග්‍ය සංයෝජන දුරිය. කබලික ආහාර පිරිසින් දැක්කම වෙන මොන කාරණාවක් කෙරුවත් වෙන උපායක් නැහැ මේ මේ සිද්ධාන්තයට ඒ දුක පිළිසඳ දකිනවා මේ රූපය පිළිසඳ දකිනවා කියන තැනින් මිසක මේ කාම භූමියෙන් ගොඩ යන්න වෙන උපායක් නැහැ. ඒ නිසා මේ ටිකේ අර්ථය කොහොම හරි සියුම්ව අපි තේරුම් ගන්න උත්සාහවත් වෙන්න ඕනේ. එහෙම නොතේරෙන නිසායි අපිට තව ප්‍රතිකර්ම ටිකක් තියෙන සීල සමාධි ප්‍රඥා කියලා. මේවා අමාරු නිසා යන්නේ. මම ඔකට අර තවාගෙන සත්‍යන්නේ කල් ගෙඩියක් පොල් ගෙඩියක් වගේ දෙයක් ගත්තොත් පොළවේ තියෙන ඕජාසාරය උරාගෙන ඒ බීජය පොළවේ හිට යටකොළු පොළවේ තියෙන ඕජාසාරය උදව් කරගෙන අතුවිති බෙදෙන්නේ නැතුව ගහක් හැදෙනවා. අතුවිති බෙදෙන්නේ නැතුව ගහක් හැදීමේ හැකියාව පොළවේ තියෙන ඕජාසාරයේ තිබුණු හැකියාවක් එහෙම නෙවෙයි. ඒ හැකියාව තිබුණේ බීජේ. ඒ බීජ ගතිය තිබුණු නිසා බීජ ගතියේ හැකියාවට මහ භූත ටික රාශි වෙච්ච එකයි අපිට ඔය තේින්නේ මිසක ඒ කියන්නේ මහ භූමේ ඒ බීජ ගතිය නෑ ඒ ගහේ ගහ කියන එක බීජයක් නෙමෙයි බීජයක් නිසා හටගත්ත ඵලය ඒ බීජ තුලයි තිබුණේ ගහ මෙහෙම හදන්න ඕනේ කියලා ඒ හැදෙන ගහ බීජ නෙවෙයි ඒ වගේ ඉතාම ඇහැට නොපෙනෙන මට්ටමේ ඇටයක් තමයි නුග ඇටේ කියන්නේ. ඔයගොල්ලෝ දැකලා ඇති එක ගෙඩියක් ඇතුළේ සිසිකල ඇට බුදුව තියෙන ඒ චූටි ඇටයක්. ඉතින් මේක හරියා අතිශයින් ධර්මතාව. පොණු චූටි ඇටේ ඒ කියන්නේ මේ ගෙඩියක් ඇතුළේ චූටි චූටි ඇට තිබුණොත් ඔක්කොම පළවෙන්නේ නැහැ. ඕටි ලක්ෂයකට එකක් තමයි පළවෙන්නේ. අර සියුම් ඇට ඔය නුග ගෙඩිය පොඩි කරලා බලන්න වෙලාවට මොන තරම් ඇහැට බොහොම අමාරු වෙන්න මතක අබැට උන් 10 පහකට තොඩා පොඩි එකක් මම හිතන්නේ නුඹ ඇටේ කියලා. ඔන්නෝ ඇටේ පොළවේ වැටුනහම පොළවේ තියෙන ඌර්ජාසාරය අරගෙන ওই චූටි ඇටේ තියෙනවන්නේ මහ විශාල අතු ඉති බෙදලා හදන්න ඕනේ gati අර බීජ තියෙනවනේ. හිතා ගන්න පුළුවන් විදිහට. පොළවේ පස්තිකේ තිබුණ හැකියාවක් හින්දා නෙමෙයි අතුවිති දෙදිලා මහ විශාල වෘක්ෂයක් උනේ ඒබඳු විදිහට මහ භූත ටික හදන්න පුළුවන් හැකියාව තිබුණේ බීජ. ඒ තිබුණු බීජ ගතිය තිබුණු හැකියාවටයි අතුවිති දෙදිලා කියලා අපි කතා කරන විදිහට මහ භූත ටික රාශිය වුණා. අපි අතු ඉති ගිය ගහක් කියලා කතා කරනකොට බීජ ගතිය නිසා මහ භූත ටික අවකාශ ධාතුවේ රාස් වෙච්ච ආකාරයයි තියෙන්නේ. තේරෙන්නේ? ඒ වගේ කම්මං කෙත්තං විඥාන බීජං කියලා කියන්නේ මේ කර්ම සිත නැමැති බීජේ තමයි මේ මහ භූත ටික හදන්න පුළුවන් ගති ටික තියෙන අපි ස්ත්‍රියක් කියලා හිතන විදිහට. අපිට තල් ගහක මුග ගහක් කියලා පෙවුනට ඒ ගතිය හදන්න පුළුවන් ඒ තරම් ලොකු රූපයක් හදන්න පුළුවන් ඒ විදියට හදන්න පුළුවන් ගතිය තිබුණේ අර බීජ. ඒ වගේ මේ කර්ම සිතේ කර්ම සිතෙන් මේවීම ලබලා ආපු ප්‍රතිසන්දි සිතේ මොකසට බැසගත්තු සිතෙහි මේ රූපය ස්ත්‍රියක් හැටියට පෙනෙන පුරුෂයෙක් හැටියට පෙනෙන රැවුල් ඇතුව රැවුල් නැතුව හැදෙන විදිහට කියලා හැදෙන රූප ටික හදන්න උනේ gati ටික තියෙනවා. සුකුම රූප කියලා කිව්වේ මේ මහ භූත ටික හදන්න හේතු වෙන අර හිතේ තියෙන gati ටිකටයි ওই සුකුම රූප කිව්වේ. අර තල්ගහ නුගගහක් හදන්න හේතු වෙන අර සියුම් ඇටේ තුල අතුවිති යන්නේ නැතුව හැදෙන්න ඕනි කියලා ගතියක් අකුන්ති බෙදලා හදන්න ඕනේ කියලා ගතිය බීජ තුල තිබුණා නම් අන්න ඒ වට්ටමේ බීජ තුල තිබුණු ඒ ගතියටයි සුකුම රූපේ කියන්නේ. ඒ රූපේ නිසා හැදිච්ච අතුයිති නැති ලොකු ගහට අතුයිති බෙදලා හැදිච්ච ගහට ඖදාරික රූපේ කිව්වා. ඒ නිසා මේ සිතේ තියෙන කර්මජ ගතිය තේරුම් ගන්න අපිට හිතට මෙහෙම ස්ත්‍රී පුරුෂයෙක් කියලා තේරුණාට අපි හිතාගෙන ඉන්නේ බාහිර ස්ත්‍රීන් ඉන්නවා පුරුෂයෝ ඉන්නවා කියලා අපි රැවටෙන්නේ මේ රූප ටික පිරිසිදු නොදකින නිසා. මෙබඳු සිතක පවතින කර්මජ ගති ටිකක් සුකුම රූපයක ප්‍රතිඵලයක් නේද මහ භූත ටික අවකාශ ධාතුවේ මේ විදිහට රාශි වෙන එක. ලෝකයට ස්ත්‍රියක් පුරුෂයෙක් කියලා හඳුනගන්න පුළුවන් විදියට ලෝකයා හඳුනගන්නේ ස්ත්‍රී රූපේ පුරුෂ රූපේ නිසා හටගත් වස්තුවයි. ඒ කියන්නේ අර බීජ නිසා හටගත් වස්තුවටයි තාල වර්ගයේ ගහක් කියලා කිව්වේ. නමුත් තාල වර්ගයේ කියන කාරණාව තියෙන්නේ අර බීජෙට. ඒක තේරුම් ගන්න. ඒ වගේ මිනිසෙක් කියලා, ස්ත්‍රියක් කියලා, පුරුෂයෙක් කියලා අපි බලන්නේ ස්ත්‍රීකම පුරුෂකම නිසා රාත්‍රි වෙච්ච රූපෙටයි. නමුත් ස්ත්‍රීකම පුරුෂකම හදන රූපෙ තියෙන්නේ මේ විඥානය අසුර කරගෙන. මේ ටික මම මෙන්න මතක් කරන මේ ගති ටික තේරුම් ගත්ත දවසටයි ඕගොල්ලෝ බාහිර භෞතිකයට ඇඟිල්ල දික් කරන්නේ නැහැ. ස්ත්‍රිය පුරුෂය කියලා. එතකොට එපමණක මේ රූප වල අවබෝධය තේරෙනකොටම උපාදා රූප ටික තේරෙනවා කියන්නේ නෝ මේ ආත්ම භාවය මේ විදිහට පවත්වන මෝහය යඩු වෙන්නේ අපිට මේ ධර්මයේ මේ විදිහට තේරුම් අරගෙන මිසක මේව රූප කලාප කඩලා කඩලා බලලා අනිත්‍ය බලලා කවදාවත් අවබෝධ වෙන්නේ නැවෙන්නේ මොකද ඌේ රූප කලාප කඩන්න බෑ ඒ රූප වල ඒක යතහා භූතං සම්මප්පඤ්ඤා දත්ත බගත්ත ඇති ඇති නෝනින් දකින්න විතරමයි තියෙන්නේ. ඒකයි දුක් දුක් සත්‍ය පරිමේ දුක පිළිසිඳ දකින්න මිසක තියෙන දුක කඩලා බලන්න නෙවෙයි. දුක් සත්‍ය කඩලා කඩලා බැලිය යුතුයි කියලා තියෙන්නේ. මතක කරේ දුක කියන එකේ යතහා භූත ස්වභාවයේ තේරෙනකොට මොහේ අයින් වෙන විදිහට තියෙනවා. අපිට සත්‍යයෙන් පුද්ගලයෙන් ස්ත්‍රියේ පුරුෂය කියලා ඇති වෙන තණ්හාවක් තියෙනවා නම් ওই තණ්හාව දුරු වෙන්නේ මේ දුක පිළිසින් දකින ධර්මයට. ස්කන්ධ ටික පිළිසින් දකින ධර්මයට යටි පුද්ගල භාවය දුරුවා. ඒ නිසා ඖදාරික රූපට තල් ගහට නුග ගහට කිව්වා අපි ඖදාරික රූප කියලා. තල් ගහ හදන්න පොල් ගහ නුග ගහ හදන්න බීජය තුල ඇහැටවත් පෙනෙන්නේ මොන විදිහවත් ඒක පේන්නේ නැහැ ගතිය. ගතියක් ස්වභාවයක් විතරයි. ඒබඳු ස්වභාවයකින් මේ ගහ හැදුවන ඒ ස්වභාව වූ රූපට ගොස් කොහොමද කියලා. ඒ විදිහට මේ ධම්මායතනේ පරියාපන්න රූප කියලා කියන ටික තව පැත්තකින් අපි ගත්තොත් අපේ නිගමනට කියමු මේ ශරීරයේ මෘදු බවක් තියෙනවා. මේ මෘදු බව කියන එක හිත නිසායි තියෙන්නේ. හිත නිසා කය ප්‍රකට වෙන එක. විඥානේ නිරුද්ධ වෙලා පැය 3-4ක් ගියත් ඔයගලන්ට මේව නමන්න පුළුවන් වෙයිද කියලා බලන්නකෝ. මේවා කඩන්නේ නේ. ඒකට කියනවා කර්මන්නේ බව කියලා. කම්මඤ්ඤතා රූපය කියලා කියන්නේ නමන්න කඩන්න පුළුවන් බව. ඒකත් හිත නිසා. මරිච්ච කෙනෙකුගේ වෙලාවක කොන්න ළඟට ගිහිල්ලා නැතත් කරත් යන්නත් දැනු ගන්න වෙයි. ඇත්තටම මේක කළා බලන්න ඕන මේ නාසයේ හැම මේ මූණක් හැම පොඩ්ඩ උගල බලන්න පොඩ්ඩ කොහොමද කියලා උගලන්න තේරෙයි උගල කළා නැති ඇති. හරි පුදුමයි තියෙන්නේ. මේ කල්ලු මේ ස්ටූල් එක උගන්න පුළුවන් ද කියන්නේ. ඒ විදිහෙම. ඒ විදිහෙම. අපිට ඇහෙන් පෙවුනත් අපි හිතාගෙන ඉන්න විදිහ මෙහෙම රූප නැහැ ඒක. ඕන වෙලාවක ගිහිල්ලා බලන්න විඥානේ නිරුද්ධ කළා කියන මේක අපි ඒව පරික්ෂා නොකරන නිසා තාම මැරිච්ච නිමේක අපිට ඉන්නේ. ඒ රූප ටික යථා භූත තියෙන රූප ටික විතරක් අපේ මොන යන්නේ නැතුව gedhi pitima තියෙන රූප ටික ඉන්නේ අපි ඒව දන්නේ නැති හින්දා. පුළුවන් නම් උගල බලන්න. මේ ලෑල්ල ඔබන්න පුළුවන් නම් ඕගලන්ට ඒ රූපත් ඔබන්න පුළුවන්. ඒ විදිහම වෙනවා. එතකොට මේකට කියනවා නිදිතා බුදු කියලා. එතකොට මෘදු බව කියනවා. මේක හිත නිසයි. නමුත් මේ මෘදු බව කියන එක අපි අද දකින රූපේ. නමුත් රූපය තුල මෘදු බව ඇති කරලා තියෙන සිතේ. ඒ ගතිය තියෙන සිතේ. ඒකයි මේව ධම්මායතනේ පරියාපන්න රූප කියලා කියන්නේ සිතේ තියෙන සිතුවිලි ටික කයෙන් ප්‍රකටයි. ඒකයි වේදනා සංඥා සංකාරප්පසදි කායප්පසදි කියලා කියන සිතුවිලි සිම් වෙනකොට කය සිම්. සිතුවිලි සංසිඳනකොට කය සංසිඳන කියන තැනකින් තියෙනවා. අපි හිතාගෙන ඉන්න විදිහ මහ කයක් අපි පරිහරණය කරන්න කයට බහලා සිතුවිලි ටික ඉදිරියෙන් කය පරිහරණය කරනවා. සිතුවිලි ටික මොන විසක පරිහරණය කර සිතුවිලි ටික වෙනම පරිහරණය කරන මාධ්‍යයක් මේ කය. විඥානපස්සද්දි චිත්තපස්සද්දි හිත සංසිඳෙන්නේ විඥානයේ සංසිඳුනොත් රූප, ශබ්ද, ගන්ධ මේවා දැනගන්නවා කියන මත්තම තමයි සිතට පැවැත්ම. හිතේ තියෙන සිතුවිලි ටික තමයි කයට පැවැත්ම. අපි මේ සිතුවිලි ටික කයට බහලා සිතුවිලි ටිකේ බලයෙන් කය ජීවත් කරන නිසා ඒ සිතේ තියෙන රූප ටික කයෙන් ප්‍රකට නිසා ඒ රූප ටික තියෙන ධම්මායතනේ පරියාපන්න රූප ටික. තව ගුළු විස්තර ඔස්සුකුවා. මම මේක මතක් කළේ ඔය අවබෝධය අපිට එන්නටම ඕනේ. එතකොට ඕවට කියන සුතුම ඊට පස්සේ හීනංවා පනේතංවා තව ලෝකය අවමං කරන නින්දා කරන අපහාස කරන අවඥ සාගත බලන කැටිවයි සම්මත රූප තියෙනවානේ ඒකට කියන හීන රූප කියලා බොහෝ දුරට දුක් වේදනාව උපදින රූප ගන්නකො මේවා ගන්න හීන රූප කියලා. ඊට පස්සේ සැප වේදනාව උපදින රූප කියන ලෝකයා කවුරු ප්‍රිය කරන ප්‍රශංසා කරන කැමති වෙන රූප තියෙනවානේ මේ රූපට කියන ප්‍රිය රූප කියලා. ඊට පස්සේ යම් දුරේ සත්‍යකේවා යම් රූප කියන දුර ළඟ ඒක ඒ ඒ වස්තුන්ට උපාදාය උපාදාය ඒ ඒ වස්තුන්ට අනුව දුර ළඟ දත යුතුය. අපි තමන් කියන මේ ජීවිතයට සාපේක්ෂව ළඟම රූප ටික වෙන්න පුළුවන් මේ අහල පහල. ඊට වඩා ළඟයි ඊට එහා තියෙන දේවල්. ඊට වඩා ළඟයි ඊට එහා තියෙන දේවල්. මේ විදිහට දුර ළඟ කියන එක දකින්න තමන්ට සාපේක්ෂව මෙන්න මේ රූප ටිකක් මම විස්තර කළානේ. ඔය තමයි ඔය රූපවල තියෙන වචනවල ඇත්ත. ඔය මම මතක් කරගන්න. දැන් මේ රූප ටික ඔක්කොම එකට එකතු කරලා ඔය එක එක විදිහට වෙන්නපු යම්තා රූප තිබුණා නම් ඔය හැම රූපයක්ම මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියලා අපි දකිනවා එදාටයි මේ සවිඥානික මම කියලා කියන සවිඥානික කයේ මම කියන හැඟීමත් බාහිර සියලු නිමිති වල මගේ කියන හැඟීමක්. අහංකාර මමෙන්කාර කියලා මේ දෙයාකාරයෙන් පවතින මාන අංශය දෙවේ. එහෙනම් දැන් මේ ඒකෝසාකාර රූපය මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා දැක්ක යුතු නම් එහෙනම් කෙසේද දැක්ක යුත්තේ? මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා දැක්ක යුතුයි. එතකොට මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මේ නෙවෙයි නම් එහෙනම් කොහොමද මේ රූපය අපි මොන විදිහටද එහෙනම් දැක්කේ? චත්තාරෝච මහ භූතා චතුර්ණංච මහ භූතානම් උපාදාය රූපං මේ හැම රූපයක්ම මේ යම් තාක් අපේ ජීවිත රූප ඇසුරු වෙච්ච 11 කොළ තමයි පෙන්වන්නේ. ඔය 11 කොළේ යම් තාක් රූප ඇසුරු කළා නම් ඕනනම් අපි පටජාපෝති දවායක සතර මහා ධාතු හෝ ඒ නිසා උපන්න උපාදාය රූපයක් ඇසුරු කළා ඇති. එච්චරයි. එතකොට සතර මහා ධාතු සහ උපාදාය රූපයක් විතරමයි තියෙන්නේ ඒ රූපය රූපය ඌ පරිදි පිළිසිඳ නොදන්නා කම නොදකින්න කම නිසා මම මගේ මගේ ආත්මයයි කියන අවිද්‍යාව ප්‍රත්‍යයෙන් මිච්ඡා දිට්ඨියක් ඇතිලා තියෙනවා මේ රූප මගේ අම්මා මගේ දුවා මගේ පුතා මගේ ඥාතීන් මගේ මිත්‍රයෝ කියලත් මම අහවල් තැනට ගියා අහවල් තැන හිටියා කියලා අහවල් දේ කරන්න යනවා මම දැන් ඉන්නවා කියලා මේ විදිහට මේ රූප මම සහ මගේ වෙලා තියෙන්නේ රූපේ කියන්නේ තත්ත්ව පරිදි නොදන්නා නොදකින්න කම නිසා රූපය කියන එකේ යථා භූත ස්වභාවය ඇත්ත යථා භූත කියලා කියන්නේ යථා කියලා කියන්නේ යම්සේ ඌද යම්සේ පවතීද එසේ ඇත්ත ඇති ඇති අපි කෙනා කෙනා දැනගන්න විදියට නෙවෙයි අපි කෙනා කෙනා දැනගත්ත දැන නොගත්ත පවතින විදියකුත් තියෙනවා රූපයන්ට පවතින ආකාරයක් තියෙනවා ඒ පවතින ස්වභාවයේ පවතින ආකාරයේ පවතින ආකාරයෙන් දකින්න කමත කිව්වා සම්මාදිට්ඨිය කියලා. එතකොට මෙන්න මේ ටික ඕගොල්ලෝ හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ රූපයේ ඇත්ත ඇති ඇති පවතින ඇත්තක් තියෙනම් ඒ ඇත්ත අය කඩලා බලන්නවත්, බිඳලා බලන්නවත්, ඔබලා බලන්නවත් පවතින ආකාරයට අපිට මුකුත් කරන්න බෑ. රූප කලාප කඩලා කඩලා බලනවා කියලා හෝ කුඩු කරලා බලනවත් ඒ මුකුත් බෑ. පවතින එක පවතින ආකාරයෙන් දකින්න එක විතරමයි යෝනි වෙන්නේ, දකින්න එක විතරමයි කරන්න ඒ දැකීමට සම්මාදිට කිව්වේ. හැබැයි ඒ දැකීම ඇති කරගන්න ඒ දැකීම ඇති කරගන්න පුළුවන් මානසික මට්ටමක් හදාගන්න නීවරණ ධර්ම දුරු කරගන්න පූර්වභාග ප්‍රතිපදාවේදී නම් අපිට රූප කඩන්න වෙයි කුඩු කරන්න වෙයි කොලන්න වෙයි ඒක මේ යථා භූත ඥානයේ හැම නෙවෙයි ඒක තේරුම් ගන්න මේ කොටස් කොටස් වශයෙන් බලන්න වෙයි රූප කලාප දිගට යනවා කියලා ඕනනම් හිතන්න වෙයි ඒ සම්මා දිට්ඨිය හෝ ඒ රූපය ඇත්ත බලනවා හෝ නෙවෙයි ඒක මේ ඇත්ත දකින්න තැනට මනස ගන්න නීවරණ ධර්ම දුරු කරගන්න ධර්ම එක්තරා උපායයක්. ඒක මම කියන්නේ. ස්කන්ධ ටික යථා භූත තථාගතයන් වහන්සේ ඇති කල්හිත් නැති කල්හිත් පැවතුණු ඇත්තකුවක් තියෙන මේ රූපේ. ඒ ඇත්ත ඒ ලෙසින්ම අවබෝධ කරගෙන ලෝකෙට දේශනා කරන එක විසක තථාගතයන් වහන්සේ කළේ තථාගතයන් වහන්සේගේ අදහසක්වත් දැක්ව නෙවෙයි. ඒ නිසායි අතත බුදුදහම සම්දිත්තිකය කල්කයි පස්සිකයි කියලා කියන්න පුළුවන්. මොකද අදද එහෙනම් බුදුදහම දැක්ක කියලා දකින්න ගියොත් බුදුරජාන් වහන්සේගේ ධර්මය අවබෝධ වුණා කියලා අවබෝධ කරන්න ගියොත් තියෙන්නේ වෙන මොකද අදද මේ රූපේ පවතින ඇත්ත දකින්නයි. බුදුරජාණන් වහන්සේ කළේ ඒ ටික කරන්න කියලා පෙන්වන්නේ ලෝකයට ඒ ටික. එතකොට ඒ වස්තු ඒ රූප මට තව කෙනෙකුට ඕන ඕන විදිහට වෙනස් කරලා වෙනස් විදිහකට අවබෝධ කරගන්නවා කියලා එකක් නැහැ. ඒවා ස්වභාවයෙන් පවතින ආකාරයක් තියෙනවා. අර මම කිව්වේ ඒකයි මේ ඉස්සෙල්ලා පදගත අර්ථයෙන් ටික දකින්න. 11 පොලේ තියෙන රූප ටික දකින්න. ඕත ඕතත්ව සූත්‍රාර්ථයට මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියන අර්ථ අවබෝධයට පදගතාර්ථයේ ළඟටම තියෙන කාරණාව කියලා දකින්න. ඒ පදයන්ගේ අර්ථය පෙන්වීම උපකාරයි සූත්‍රාර්ථය නැත්නම් මේ 11 කොළියම තියෙන වස්තුන්ගේ ඇත්ත මේකයි කියලා දකින්න ඇත්ත දකින්න. ඒ ඇත්තේ උපකාරයි අපි තුල මොකද්ද? මාර්ග ඵල නැමැති අර්ථ අවබෝධය සඳහා ප්‍රතිපදාව සඳහා එතකොට මෙතනදී අපි මේ ඒකෝසාකාර රූපයක් ගැන කතා කළේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඔය ඔක්කොම රූප ටික එකට එකතු කරලා කැටි කරලා මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා දැක්ක යුතුයි කියලා ওই සූත්‍රයෙන් කියනවා. හරිද? නමුත් මේ සූත්‍රයෙන් පෙන්වන්නේ නෑනේ අපිට මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා දැක්ක යුතුයි කියලා පෙන්වනවා. එහෙනම් මෙහෙමයි දැක්ක යුත්තේ කියලා පෙන්වනවා. එහෙනම් කොහොමද අපි මෙහෙම දකින්න එපා නම් කොහොමද දැක්ක යුත්තේ? බුදුරජාණන් වහන්සේ රූපය ගැන පෙන්වන තැන විශේෂයෙන් අභිධර්මය කියන කාරණාවෙන් පෙන්වන්නෙම මෙන්න මේ රූපය කියන එකේ ඇත්ත ටික. මෙන්න මෙහෙමයි ජීවිතේ මෙන්න මෙහෙමයි දැක්ක යුත්තේ කියන එකයි අභිධර්මයේ රූප කාණ්ඩ කියන එකෙන් පෙන්නන්නේ. මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය මම මගේ මගේ ආත්මය කියලා දකින්න එපා. කියලා පෙන්වන බුදුරජාණන් වහන්සේ හරි එපා. එහෙනම් කොහොමද දැක්කේ කියනකොට මෙහෙමයි දැක්කේ කියන ටික බුදුරජාණන් වහන්සේ පෙන්වපු තැන ටික මෙතෙට අරගෙන. අපි දැන් ටික කියනවා තව පැත්තකින් මම අර මතක් කරන්නේ උද්දංග ප්‍රකරණේ තියෙනවා ඥාන විභංග කියලා. ඒ තිසත්ත්‍ය ඥානෙම කුළු ගන්නලා එකෙදි ඔය ගෝචර නාම ඥානෙ වස්තු නාම ඥානෙ කියලා ආධ්‍යාත්මික වස්තු ගැන ගැන හැකන දිවනාසේ ශරීරය ගැන ගෝචර ධර්මයේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන එක ධම්මා ධම්ම කියන එකට ධම්මායතන අනුභව රූපයි කියලා රූපේ කොහොමද අපේ ජීවිතය ඇතුළේ වෙනවා ඒ රූප ගැන පෙන්වලා තියෙන්නේ. මෙන්න මෙහෙම දකින්න කියලා. 11 පොළොත තියෙන රූප ටික ඔක්කොම එකතු කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මොකද්ද? චත්තාරෝච මහ භූතා චතුර්ණච මහ භූතා චතුර්ණච මහ භූතානම් උපාදාය රූපං සම්බන් රූපං සබ්බ රූප සියලුම රූප කියලා තියෙනවා නම් සතර මහා ධාතු සහ උපාදාය රූපයි කියලා පෙන්වනවා. ඊට පස්සේ සතර මහා ධාතු කියන්නේ මොකක්ද? ඒකේ ලක්ෂණ මොනවද? උපාදාය කියන රූප මොනවද? ඒකේ ලක්ෂණ මොනවද කියලා හොඳට ඉගෙන ගන්න. ඕගොල්ලෝ ওই ටික ඉගෙන ගන්න යනකොට ඉගෙන ගන්න වෙන්නේ ඉගෙම යපිටාරේ. අපි ධර්ම ඉගෙන ගන්න ඕනේ ඕගලන්ට පුළුවන් නම් සතර මහා ධාතු කියන්නේ මෙන්න මේකයි උපාදාය රූප කියන්නේ මෙන්න මේ ටිකයි කියලා දේශනාවකින් අහගන්න ඕගොල්ලෝ ඉගෙනගෙන තියෙන්නේ අධිකාරය. එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ දේශනාවක් අහනකොට මාර්ගඵල ලැබුවා අභිධර්ම කියලා එකක් ඕනුන්නේ නැහැ. ඕනුන්නේ නැත්නම් මොකද? දේශනා කරන දේශකයන් වහන්සේගේ මානසික තිබුණා ඒ ධර්මය මෙයාට ඒ ටික කැටි කරලා කෙටි කරලා එතනින්ම අල්ලලා දෙන්න පුළුවන්කම තිබුණා. අද මම මේ දේශනාවේ ඕගලන්ට ඔය කිව්ව අධිකරණ. දැන් වෙන අධිකරණයක් එහෙම නැහැ. එතකොට අමුතුවෙන් අභිධර්මයේ ඉගෙන ගන්න අමුතුවෙන් පන්තියන්න ඕනේ නැහැ. අභිධර්මයේ ඉගෙන ගන්න පන්තියන්න ඕනේ මේ අර්ථයේ දේශනා කරන තැන් දේශනාවක් අපිට ඇහෙන්නේ නැත්තම්. ඉබඳු කෙනා මොකද මේ ධර්මය අවබෝධ කරගන්න ක්‍රම කීපයක් තියෙනවා. එකක් සද්ධර්ම ශ්‍රවණය තුළ. එකක් තමන් අහගත්ත ticket අනුව අර්ථය නැවත නැවත මෙනෙහි කිරීම. තව එකක් තියෙනවා පරිපූර්ණ ප්‍රශ්න ඇසීම, විසඳීම. තව ටිකක් තියෙනවා ධර්ම දේශනා කිරීම. තව ක්‍රමයක් තියෙනවා ඉගෙන ගැනීමේ ඔය ඉගෙන ගන්නවා කියන එක මේ ධර්මය අවබෝධ කරගන්න තියෙන ක්‍රම කීපෙක එකක්. ඒ නිසා අභිධර්ම ඉගෙනගත යුතුමයි කියලා නෑ. ඉගෙනගෙන මේ අර්ථය අවබෝධ කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙයි. ඒක මම මුලින්ම මතක් කළේ මම නෙමෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා දකින්න. ඒ කියන්නේ මම මගේ මගේ ආත්මය දකින්න එපා කියන එකයි බුදුජානක දෙන්නේ මේ හැම රූපයක්. එහෙම දැක්කේ නැත්තම් තියෙන වාසිය තමයි මොකද්ද මේ අහංකාර මමකාර කියන මානානුසය නැති වෙන මානානුසය නැති වෙනවා කියන රහත් තුනා කියනකොට තව අනවර්ථ වචනයක් නේ කෙනෙක් මානිය නැසුවා කියලා කියන්නේ රාතන් වහන්සේ නමකට විතරයි මානානුසය නැත්තේ මත්තේ කලෙත්තක් නැහැ සීනාසව රහතන් වහන්සේ නමක් කියන තැන තව වචනයක් මොකද්ද මම මගේ කියන මානානුසය නැති කෙරුවා කියන තැන එතකොට මානංශය නැතිකොලොත් තමයි මතු කළ යුත්තක් නැහැ කළ යුත්තක් කියලා කියන අභියත් වලටපත් වෙන්න පුළුවන්. මේ මානංශය නැති කරන්න පුළුවන් වෙන්නේ හැම රූපයක්ම මම මගේ මගේ ආත්මය කියලා නොදකින්න ඕනේ. හොඳයි. මම මගේ මගේ ආත්මය කියලා නොදකින්න නම් එයා දකින්න ඕනේ මොකද? හැම රූපයක්ම මහ භූත සහ උපාදාය රූපයි. මෙච්චර කල් මිනිස්සය කියලා අපි කතා කරපු අපි මනෝමය හරි හිතපු අපි ඇසුරු කරපු හැම රූප දෙවියෝ ගැන බ්‍රහ්මයෝ ගැන නිර්සත්‍යය ගැන දේවල් කාරණා ඉඩකඩන් දූදරුව කියලා කතා කරපු යම්තාක් වපසරියක් තියෙනම් ඔය ඔක්කොම ටික අයිති ඔය 11 පොලට 11 පොලේ තියෙන ඔක්කොම රූප ටික ආය කෙනෙක්වත් කෙනෙක් ගෙවන්නේ පුද්ගලයෙක්වත් පුද්ගලයෙක්වත් නෙමෙයි මහ භූත සහ උපාදාය රූපයි කියලා ඒ රූප ටිකේ යථාර්ථයේ දැක්මෙන්ම Tamanට දැනෙනවා බුදුහාමුදුරු කිව්ව හින්දා නෙවෙයි මේ හා තව හාමුදුරුවෝ දේශනා කරන හින්දා නෙමෙයි කල්යාණ මිත්‍රයන් සද්ධර්ම ශ්‍රවණයෙන් ඒක මෙනෙහි කරලා බලා ගන්න හැටි ආගත්තා කරගෙන කරගෙන යනකොට වර්ණ රූපය කියන්නේ මොකක්ද ඒක උපාදාය කියන්නේ ඇයි කියලා ඒක අනුව අපිට පේන මට්ටමට එනකොට මේ රූප මහ භූත සහ උපාදාය රූප කියන ටික පේන මට්ටම එනකොට මේවා මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා කියන්නේ ඕගොල්ලෝ බුදුහාමුදුරුවෝ නෙමෙයි එතකොට එදාටයි තමන්ට මේ කෙලෙස් මේ හැම පොලකම රන් රිදී මුතුමැණික් තිබුණා, ගෙවල් දොරවල් යාන වාහන තිබුණා, දෙවිය මිනිස්සු භූතයෝ හිටියා කියන කාරණාව වැරදි කියන කාරණාව කියන්නේ ඕගොල්ලෝ එදාට. බුදුහාමුදුරුවෝ නෙවෙයි. මොකද ඒ සම්මා දිට්ඨිය කියලා කිව්වේ යම් රූපයක් තියෙනම් රූපේ යථාර්ථයක් තියෙනවා නම් එහි ඇත්ත ඇති ඇතිම අවබෝධ කළා. ඒ නිසා සම්මා දිට්ඨිය විශේෂයෙන් දැනගන්න අපි නිවන් දකින්නවා කියලා කියන්නේ සත්‍ය අවබෝධයක්. ඇත්ත ඇති ඇති අවබෝධ කර ගැනීමක් මිසක තවත් බොරුවක් කරන එකක් හෝ තව දෙහිලුවක් කරන එකක් නෙමෙයි. ඒ සත්‍ය කියන එක ගත්තාම හැමදාම හැමතැනම හැමෝටම එකයි. ආයි දෙවියන්ටත් වෙනත් එකක්, මිනිස්යන්ට වෙන එකක්, බ්‍රහ්මයන්ට තව එකක්, තව ආගමක කෙනෙකුට තව එකක් එහෙම නැහැ. කාටදත් ඒ එන්න ඇවිල්ලා බලන්න කියලා පෙන්වන්න පුළුවන්කම තියෙන ඔය ඇත්තේදී ඔය ඇත්ත කොතරම් එකයි. එතකොට දැනට සිත්තේ කොනක තබා ගන්න මේ මැරෙන්න ඉපදෙන සංසාරේ භයානකම භූමිය තමයි කාම භූමිය. මොකද සතර අපාය ඇතුළු වෙන තැන. එතකොට මේ සතර අපාය ඇතුළු වෙන කාම භූමියෙන් දුක්සහගත කබලින්කාහාරයෙන් යැපෙන මේ රූපෙන් කවදාම හරි දවසක නිදෙනවා නම් නිදෙන්න වෙන්නේ මේ 11 තැනක පෙන්වපු හැම රූපයක්ම අපි දැනගත්ත අපි දන්න විදිහට පුද්ගලීය දේවල් කාරණා නෙවි සතර මහා ධාතුවේ උපාදාය රූපයි කියන අනාත්මෝ ධර්මතා ටිකක් රූප ටික කුයි තිබිලා තියන්නේ කියන ඇත්ත දැකපු දවසටයි කියන ඇත්ත සිතේ තුනක තබා ගන්න. තාම ඔයගලන්ට තේින්නේ නැහැ ඒ නිසා ඒක මේව මතක් කළේ. හිතේ කොමක තබන මේක තමයි ඇත්ත. හැබැයි ඔය ඇත්තේදී ඔය ඇත්ත කඩ කඩ බලන්න බෑ. මොකද ඔය ඉන්දිය රූපයක රූප කලාව විදිහට කියනවා කියන ඒවා නැහැ. රූප වෙනස් වෙනවා කියන එක නැහැ. එහෙම බලන්න බෑ. එතකොට මේ මහා භූත සහ උපාදාය රූපයි කියන ටික පිළිසිඳ දැක්ක යුතුයි කියන ඇත්ත හිතේ කොමක තබාගෙන ටික ටික උත්සාහවත් වෙන්න සත්‍යර්මයේ තුලින් කල්යාණ මිත්‍ර ඇසුර තුලින් මහ භූත කියන්නේ මොකක්ද? උපාදාය රූප කියන්නේ මොනවද? ඒකේ ලක්ෂණ මොනවද කියලා ජීවිතේට අවබෝධය ඇති කරගන්න ටික ටික උත්සාහවත් වෙන්න හිමි. ඒ දැනුම පැත්තක තියාගන්නවා ඒ දැනුම ඇති කරගන්න හිමින් වේගවත් නැතු කොහොම හිමි අහිංසකව උත්සාහවත් වෙනවා මොකද ඒකට හේතුව එක පාඨයකට ප්‍රවේශවලා කවදාවත් කරන්න බෑ. ඔයගොල්ලන්ට මේ මට්ටමේ. මේක අහිංසකව මේ විදිහට කරන ගමන් ඊටම වමනාවෙන් වේගෙන් උත්සාහය. මේ ඕගොල්ලෝ වෙන වැඩක් කරනවා. මොකද ඒ තමයි සීලයක පිටව සම්මත කමටහනකින් හිත වඩමින් විදර්ශනා කටයුතු. ඒ විදර්ශනා ඥානය කියන එක මේ ඇත්ත කීටි දකින්න බලන එක නෙවෙයි. මේ විදර්ශනා ඥානය කියන්නේ මෙව ලෞකික. මේකට අනිත්‍ය වශයෙන් බලන්න පුළුවන්, දුක් වශයෙන් බලන්න පුළුවන්, අනාත්ම වශයෙන් බලන්න පුළුවන්. ඔය ඕනම විදිහකට බලන්න පුළුවන්. මෙන්න මේ නුවණට රූප කඩ කඩ බලන්න, කුඩි කොල්ල බලන්න, බිඳලා බලන්න, රෝල් කරලා බලන්න, අබරලා බලන්න ඕන විදිහකට බලන්න පුළුවන් බලන්න තෝරන්නේ. ඒ බලන්න එක මේ ඇත්ත තියෙන දකින්නවා කියලා මේ රූප පිළිසින් දකින්න කරන උත්සාහයක් නෙවෙයි. එතෙන්ට මනස ගන්න නීවරණ අඩු කරගන්නයි මේ ටික තියෙන්නේ. අපි එතනදී අපි නිකමට කියමු තීර්ෂයක් තියෙනවා. දැන් මම හිතෙන් හිතනවා පේන්නේ හොඳටම පිළිසිය. මේකේ තියෙන රූප කලාප කලාප කලාප අනිත් කිරුත්නේ රූප කලාප කලාප එකතු වෙලා නැද්ද මේ පීසි කියලා කැදලා තියෙනවා. මේක රූප කලාප කලාප අනිත් කිරු පීසි කියන එක නැති වෙනවා නේද? අනේ මේ රූපය අනිත්‍යයි නේද කියලා හිතන්න. ඊට පස්සේ මෙහෙම බලද්දිත් මේක රූප කලාප කලාප වෙනස් වෙනවා ඉස්සලා තිබුණ එක නෙමෙයි දැන් මේ තියෙන නේද කියලා හිතන්න ඕනේ. මේ හිතනවා කියන එකෙන් ඔගොල්ලෝ දන්නවද ආධ්‍යාත්මික පැත්තේ ලොකු ආවරණයක් කරලා තියෙනවා. අලුතෙන් මේ ජීවිතය බොහොම හොඳයි ලස්සනයි කියලා අල්ලගෙන නීවර ධර්ම ඇති කරගන්න එක වලක්වල ඒකට. ඒ මෙතනකට. හැබැයි ඒක මේ අර සම්මා දිට්ඨිය නෙමෙයි. ඒකට යන්නේ මේ මඟ. ඒ විදිහට ඕන විදිහකට හිතන්න. යමක් යහපත්ද කුසල්ද හොඳද ඒ විදිහට හිතනවා ඒකට උපකාර වෙන සමතකම තහනක් වඩනවා ඒකට උපකාර වෙන සීලයක පිළිපදිනවා සීලයක පිළිපද සමතකම තහනකින් වඩන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් හිතනවා හැබැයි බුදුදහම යථාර්ථය අනුව සංඥාදී අනුව බුදුහාමුදුරුවෝ ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණයත් මෙහෙම අරමුණ කරුණක් ගානේ පැනගියේ නැහැ බුදුරජාණන් වහන්සේ බොහෝ දුරටම පෙන්වන්නේ සවිඥානික කය හරහා බලන්න. සතර සතිපට්ඨාන හොඳට බලන්න මේ කය ගැන පෙන්වලා බහිද්ධාවා කාය කාණපසකින් බාහිර රූප පෙන්වන්නේ නැහැ. පරසත්තනවා පරපුද්ගලනවා කියන සත්පුද්ගල භාවයුත් මේ උදායක රූප ටික පෙන්වන්නේ. මේ සවිඥානික කය බාහිර සත්පුද්ගල භාවයෙන් යුක්ත රූපය. බාහිර සවිඥානික කය මෙතන තියෙන නාම රූප ධර්මය බලලා අනාත්මයි කියන හැටියට හෝ කන බොන ආහාර පානයෙන් හැදෙන්නේ චිත්තජයතික ටික නිසායි පවතින්නේ කියලා ඒ හේතු නැතිව නැති වෙනවා කියලා හෝ අනේ මේ ජීවිතේ ජීවත් කරනවා කියන්නේ කවන් දෝනේ පොවන් දෝනේ ආවන් දෝනේ අන්දවන් දෝනේ පලන් දෝනේ ලෙඩෙක් පෝෂණය කරනවා නේද මේ මේ දුකට උපස්ථාන කරනවා නේද කියලා දුක් සංඥාවෙන් හෝ නිතර නිතර ඔබට හිතන්න පුළුවන්. ඔයගොල්ලෝ මේ කය මම කියලා නොතනේ දුක කියලා පෙනේ. තව පුද්ගල කියලා නොතනේ දුක කියලා පෙනේ. එහෙම දකින්න දකින්න නිවන ධර්ම අඩු වැඩි එක මොම වේදන ගාන බාත්මකට යන ගානේ ඇත්තටම හිතන්න පුළුවන් මේ හරියට මලමිණියකට උපස්ථාන කරනවා වගේ කියලා. දත් මද්දවන්න ඕනේ, මොන හොල්ගන්න ඕනේ, කබ කඩවන්න ඕනේ, හොටු හොරවන්න ඕනේ, මල මුත්‍රා අයින් කරවන්න ඕනේ. මොනතරම් උපස්ථානයක් උපකාරයක් කළාද මේක මේ විදියට පෙන්නලා ලෝකෙට ඉදිරිපත් කරලා තියන්නේ මේ විදියට ලෝකයාගෙන් නිന്ദා පහස නොවන විදියට මේ විදියට තබා ගන්න ධර්ම මේ උත්සාහයම දුකක් නේද කියලා බලන්න. ඇත්තට මේකට බුදුම කෙලෙසියක් අනුව යොදලන්න. අපි එහෙම නැතුව මෙහි පුද්ගල භාවයේ එහෙම තීදි බාහිර හැම දෙයක්ම නැති වෙනකොට දුකයි නේද දුකයි නේද කියලා බැලුවට මේ කෙලෙස් හින්දෙන්නේ නැහැ. ඒ හින්දා අනිත් හැමතැනකම දකින්න මේ විදිහට පෙනෙන රූප තිබුණාට ඒ හැමතැනකම එතන එතන දුක පෝෂණය කළා. ඈ දුක මිදෙන උත්සාහවත් මේ විදිහට පෙනෙන මත්තමත මේ රූපයේ එළියට දාන්න මොනතරම් එතන තේහිලා තියෙනවද කියන කාරණාව තේරුම් ගන්න. එතකොට අර ඕනෑවට වඩා වටිනාකම මේ මේ පෙනෙන්නේ නැහැ. අර මෝහය මේ පිළින මට්ටමින් බොහොම හොඳයි සැපයි කියලා වැරදුන ගතිය නෑ මේ හිතින්නේ නෑ ඇයි හොඳට දන්නවා මේ හොඳට කොණ්ඩේ తీරලා තෙල් ගාලා පවුඩර් දාලා මේ එළියට දාලා කිව්වට මේ තරම් උත්සාහයක් යුද්ධ පිටක ප්‍රතිඵලයක් නේ ඒත් අවුට කිසිම හොකින් කියලා අනිත්‍ය කියන එක තේරුම් ගන්න ඕගොල්ලන්ට හොඳටම පුළුවන් එහෙම දුක කියන බලනකොට අනිත්‍යත් වෙන්නේ අනිත්‍ය බලනකොට දුකත් වෙන්නේ ඔය විදිහට ඔහොම හිතන්නේ ඔහොම මෙනෙහි කරන්න මේකට ඉඳගෙන අස්වාගෙන පැය ගණන් ඉන්න ඕනේ වැඩ පොලේ යද්දි කමටහන් ටික හොඳට හම් වෙන්නේ ඉතින් මේ පාර දෙකේ පිටැත්තට හැමදාම හම් වෙන හොඳම භාවනා කමටහන් ටික තමන්ගේ ශරීරයේ විතර කමටහනක් තවත් මේ විදිහට ඔහොම හිතන්නේ මෙහිම හිතන ගමන් ඔහු තමයි දැන් විදර්ශනා ඥාන ඕවා ওই විදර්ශනාව, ওই විදර්ශන භාවනාව. මේ ලෝකය බොහොම ලස්සන සත්‍ය පුද්ගලයෙක් දකින්නකොට ලෝකය දකින්න දෙයට උපෙන් දකිනවා නෑ. විශිෂ්ට දර්ශනයක්. විශිෂ්ට ඥානයක්. මොකද්ද? මේ වගේ හොඳ මට්ටමට ඉදිරිපත් කරලා තියෙන්නේ පැත්තකට වෙලා හැංගිලා කබ කඩලා හොටු උරලා මල මුත්‍ර අයින් කරලා මෙන්න මේ විදිහට මහා දුකක් දාලා මේක තමයි ඇත්ත. මේ තරම් පිළියම් කළා මේ රූපෙ මෙහෙම දාලා තියෙන්නේ. ඒ ඊට පස්සේ එතන තියෙන දේ තමයි බහැර විතරක් බැලුවොත් ඔගොල්ලෝ තිලුකුල දැනෙන. ඔගොල්ලෝ ඉක්මනට අයින් වෙනවා. එතකොට එන්නේ පටි. ඒ නිසා ආධ්‍යාත්මිකව බලන්න. මේ ආධ්‍යාත්මික නොබල බහැර අසුබ විතරක් බැලුවොත් ඔගොල්ලෝ තිලුකුල දැනෙනවා. ඔගොල්ලෝ ගැටෙනවා. එතකොට නෝන නෙමෙයි දුක ගැටි. ආධ්‍යාත්මික බලමින් බාහිරත් බැලුවොත් මේ සමගාමීව යනවා. එතකොට පිළිකුල් කරන්නත් එක වගේ පිළිකුල් තැනත් එක වගේ කියන තැනකට එනවා. එතකොට අයින් කරනවා මේ මේ රූපියත් එක අයින් කරන්න කියනවා. ඔගොල්ලෝ බාහිර රූපෙට කලින් මේ රූපියත් අයින් කරලා ඉතිරි කියන තැනකින්. කලකින්නේ මේ රූපේ තමන් කියන රූපෙත් එක්කයි. ඒක අජත්තමුව කායේ කායනුපස්ති නැතුව බාහිර හම් වෙන හිතට හම් වෙන හම් වෙන රූපේ හැම රූපයකම අසුලවල බල බල බල යන්නේ. ඔගලන්ට අල්ලන්නවත් බැරි තරම් පිළිතුලක් පිළිගතක් වගේ තැනකට එයි. එතකොට ගෙදරක ජීවත් වෙන්න පරි අන්තිමට ගැටලු ප්‍රශ්න ඇති වෙයි. එහෙම වෙන්නේ මොකද? අමුය. මේ ආත්ම දෘෂ්ටියේ වැටගෙන අසුබයක් හිතන්නේ. එතකොට ඉබේම මම පිරිසිදුයි අනිත් කෙනා අපිරිසිදුයි කියන තැනට ඒක අන්තිමට තේරලා දින්නේ. ඒක ඇන්නේ කෙලෙස්. පිරිසිදු මත අපිරිසිදු කෙනෙක් හම්බෙලා වගේ තමයි කෙලෙස් තියෙන්නේ මේ නෝන නොඉදුණු නිසා. ඒ නිසා ආධ්‍යාත්මික පැත්තත් අසුබ විදියට අර විදිහටම බලනවා. බාහිර බලනකොට පිළිකුල් කරන්න දෙන්නේ බාහිර එකට වඩා ඉස්සෙල්ලාම ළඟම තින්නේ එයාට ගොඩක් අප්‍රසන්න වෙනවා. මෙතනින් මේ Taman කියන තැනින් කලකිරෙනකොට කායෙත් දෙබඳ ගන්න. බාහිර කරන් වෙනවා කියන එක නතර වෙන්නේ ඉඳලා. මේ වගේ රූපයක් පරිහරණය කරනකොට බයින්දම තමයි සුදුසු ගහන්නම තමයි සුදුසු කියන තැනකින් Tamanට හිතන තරම් මනස හැදෙනවා. ඒ නිසා ඒ විදිහට විදර්ශනා කරා. තව ඕකම පුළුවන් ඔයගලට එක දෙයක් කරන්න. ජීවිතේ හැම වෙලාවෙම පුළුවන් තරම් සිහියෙන් ඉන්න මේ ගැඹුරු දේවල් නෙමෙයි මම කියන්නේ. අත්තට මොකක් හරි වදිනවා නම් ඇඟට මොකක් හරි අල්ලන මේ අල්ලන හැම තැනකම පටවිය කියලා තීරණය කරන්න පුළුවන් දැන් එහෙම තේනකොටම අතට අහු වෙනකොට මේ කාය ස්පර්ශය සිහි කරගෙන මේ පටවි ධාතු ස්පර්ශයක් කියලා බලන්න. ඒක ලොකු කෙලෙසයක් ආවරණය කරන මේ ඇහැට පෙනෙන දේ ඇල්ලුවා නෙමෙයි කියන එක කියනවා. කකුල අඩිය තියෙනකොට පතවි කියලා හිතන්න මේ පෙනෙන පොළවේ අඩිය තිබ්බ නෙමෙයි කියන එක කියනවා කාර්යයක් කරනකොට. ඔගොල්ලෝ අඩිය තියෙන පෙනෙන දේට අඩිය කියලා නෑ අඩිය තියෙන දේ ඔගොල්ලෝ පේන්නේ නැහැ. ඔගොල්ලෝ කවදාවත් හිතපු තැනක නිම්මකට ඔගොල්ලන්ට හොයාගන්න බැරි වෙන්නේ ඒ නිසායි දැන් අද අපිට හිතපු තැන නිම්ම හොයාගන්න පුළුවන් වෙන අඩිය තිබු තැන පේනකොට පේන තැන අඩිය තියෙනකොට අපිට හිතපු තැන හොයාගන්න පුළුවන්. ඔගලන්ට මේ පේන තැන පටවි ධාතුව කියලා තේරෙනකොට පේන දේ ඇහැටයි කියන්නේ හටගෙන නිරුද්ධ වෙනවා කියලා දැක්කොත්. ඔගොල්ලෝ අඩිය තිබු පටවි ධාතුවේ නිමිති නැති. ඒකයි රහතන් වහන්සේලා කියන්නේ ජීතනක අඩිය තුරු කළා ඉන්නේ මායයට අඩි සැලකුණේ නැහැ. අපි හරියට යන වැල්ලි දුවනවා වගේ. වැල්ලි දුවනකොට අපි ඉස්සරහට යන්නේ පිටිපස්සට ඉන්න කෙනාට අපි යන පාර හොයාගන්න පුළුවන් විදිහට අදිටහන් විදිහටනේ. ඒ තමයි අපි ගමන් කරන ජීවිතයේ සත්‍යම අර්ථය තමයි මාරයට එන්න පුළුවන් විදිහට අදිටහන් කියන්නේ. සම්ද්‍රාහත මහන්සලා කියන්නේ ආකාශයේ පදන්න ප්‍රියාකාශේ කුරුල්ලන්ගේ පහසට නැහැ වගේ. සාතන් මහන්සලාගේ පහසට නැහැ. පහසට නැහැ කියනකොට මේ මහ පොළොවේ අදී තිබු පහ සටහන් කියන එක නෙමෙයි මම කියන්නේ. ඒ මනසේ දැකපු දේවල් අහපු දේවල් කියන නිමිතියට දෙතුරු වෙලා නැහැ. ගති ආගති නැහැ. හොඳට ඒක මතක තියාගන්න. ගති ආගති කියන්නේ අහවල් තැන ඉඳන් ආවේ අහවල් තැනට යන්නේ කියලා නෙමෙයි නෑ. එහෙම වෙනවා. ගති ආගති අතිතා චුති උපති දෙක නැති දෙන්නේ නැහැ කියන එක මතක තියාගන්න. ඒ කියන්නේ අහවල් තැන ඉඳන් ආවේ අහවල් තැනට යන්නේ. කොහොවල ඉඳන් මෙතෙන්ට ආවේ කොහොවලට මෙතනින්ද යන්නේ කියලා කියන්න පුළුවන් වෙන වචනේ නෙමෙයි අපිට ඇත්තටම තියෙනවා නම් කොහොවලත් මෙතන වචනේ නෙමෙයි වචන කියන්නේ හොලෝ ඒ විදිහට ඇත්ත මතක තබා ගන්න චුටි ප්‍රතිසන්දි හිස් නෑ ඉපදින් මැරෙන්නක හිස් නෑ ගති ආගති අසති චුටි උප්පත්ති ගති ආගති නැත්තම් ආපු තැන සහ ගිය තැන කියන්න බැයි නක්. ඒක ලක්ෂණය තමයි ඉදදීම නැරෙන්නේ නැහැ. කියන තැන. අහවල් තැනින්දන් ආවහම මම මෙතන උපන්න අහවල් තැනින් මැරුණා. කොහොමද මැරුණා? කොළඹින් උපන්නා. මෙහි යන කොහොමද මෙතන මැරෙන එතන උපදිනවා. මේ චතුත්පත්ති ගතියාගතිය කියන චතුත්පත්ති. ඒ විදිහටමයි සම්පූර්ණ වශයෙන් ප්‍රතිසන්දි තියෙන්නේ. ඉතින් මෙතනදී අතට අහුවෙන හැම එකක්ම පතවි කියලා හිතන්න පුළුවන්. ඊගාවට මෙහෙම ඇහැට පෙනෙන තැනක තියෙන සතර මහා ධාතු නේද කියලා බලන්න පුළුවන්. ඒකෙදි කවදාව සතර මහා ධාතු පේන්නේ නැහැ. නමුත් මෙහෙම පෙනෙන තැනක යටින් පෙනී සිටින සතර මහා ධාතු සතර මහා ධාතු හැම වෙලාවෙම ස්කන්ධ වලට කියනවා මාර කියලා. මාර්ග කියලා කියන්නේ මරණය හෝ මරණ සමාන දුකකට අපව දාන්න විතරම මාර්ගයේ පැත්තට කටයුතු කරලා උදව් කළ තුන මේ ස්කන්ධ ටිකක් පංච උපාදාන ස්කන්ධය. ඒ නිසා මාර්ග කියලා කියනවා. ඇයි මේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන මේවා නැත්තම් රන් රිදී මුතුමනි මේ එක එක විදිහට මේ රූප පෙනී ඉඳලා අපිව අල්ලගන්න හදන්නේ මොකටද? මේ දෙවිල රූපයකට අපි තණ්හා කළොත් අපේ සිත බැඳෙන්නේ මහ භූතයන්. මේ මහ භූත විසින් අපිව ඍජුවම අල්ලගන්න බැරි හින්දා එක එක විදිහට අපිව මුලාවටපත් කරලා අල්ලගන්න යොපු මාර පිළිසගේ තමයි මේ රූප. මෙයා ඍජුවම ඉන්නේ නැහැ. එතකොට අපි කියමු දැන් මට මොනවා හරි වැඩක් කරගන්න කියලා න්‍යාය මාත්‍ය. නමුත් එතුමා මම හඳුනන්නේ මම බලනවා එතකොට එතුමගේ යාළුවෙක් ඉන්නවද කියලා. අඳුන යාළුවල කතා කරන මහත්ය මට මෙහෙම වැඩක් කරගන්න කියනවා කියලා ඒ යාළුවට කියලා එතුමගේ මේ වැඩේ කරගන්න. ඒ යාළුවා තමයි මෙතුමට කියන්නේ මේ වැඩේ කළා කියලා අන්තිමට අර්ථ සිද්ධිය වෙලා තියෙන කාටද මට. නේද? ඒ වගේ මහා භූත ටික කෙලින්ම ඉදිරිපත් වෙලා නැහැ. මහා භූත ටිකින් මේ වගේ වර්ණ සටහනක් හදලා පෙන්නලා තියෙනවා. ඒ වර්ණ සටහනට තමයි අපි දුව පුතා රණ්ඩිදි කියලා කැමති වෙලා තියෙන්නේ. අන්තිමට යථාර්ථය සිද්ධ වෙලා තියෙන්නේ අපි කබලික ආහාරය අපේ විඥානයේ පිටියා කියන කරක. මොකද මේ විදිහේ සටහන් ටිකක් හදලා හරියට වැද්දෝ සත්තු අල්ලගන්න බොරු වල කපල හැංගිලා ඉන්නවා වගේ මහ භූත ටික අපුව පැටලෙන්න මෙබඳු රූප ටිකක් හදලා හැංගිලා ඉන්නේ. මේ රූපයේත් අහුනොත් අහු වෙන්නේ වලට වැටුනොත් මස් ඇද්දට ඉලාදේ. ඒ වගේ මේ රූපයට අපි අනුබද්ධ වෙන මහ භූත ටිකේ හිත දැනෙන්නේ නැහැ. ඒ හින්දා ඔගොල්ලෝ හොඳට දකින්න හැම වෙලේම හතුරෙක් වදකේ හැටියට මේ රූප ටික ඈ වදක සංඥාවෙන් බලන හතුරු සංඥාවෙන් බලන හතුරේ හතුරෙකුට යමක් කරන්න කැමතිද ඒ විදිහට මේ රූප ටික අපිට අපේ අයහපත පිණිස ඉදිරියට නේද කියන ටික කොහොම නොබලන නිසා අපිට වාසනාව ගෙනත් දෙන රූප මේ අතරේ තියෙන ඉතුරු වෙලා තියෙනවා එහෙන් බලන අපේ ජීවිතය සපෝට් කරන වාසනාව ගෙනත් දෙන සතුට වෙන්න පුළුවන් රූප අපිට අපිට තියෙනවා කියලා හිතෙන්නේ හැම රූපයක්ම එයාගේ වදක ගතිය නොදකින නිසා මේ වදක බව වෙලා යන්නේ නැත්නම් මම කතාවක් කියන්නේ. මේක දෙන්නම සරීත් මහ රහතන් වහන්සේ. ඒකත් ඔය පංච උපාදාන ස්කන්ධෙට පෙන්නලා එක්තරා සිටුවරෙක් ඉන්නවා. මේ සිටුවරේ ඉන්නවා බොහොම බලවත් හතුරෙක්. සිටුවරයා මරන්න ඕනේ. නමුත් මෙයා උත්සාහවත් වෙනවා සිටුවරයා මරන්න නමුත් සිටුවරයා මරා ගන්න දැන් මොකද සිටුවරය බලවත් හැම වෙලාවෙම එයාගේ වටපිටේ සේවකයෝ ආරක්ෂකයෝ ඉන්නවා ඉතින් නොයේ විදිහේ ක්‍රම උපායන් හේතුව හේතුව මේ සිටුවරයාව මරන්න බලි ගන්න බෑ හැම වෙලාවෙම සේවකයෝ ආරක්ෂකයෝ ඉන්නවා මෙයා මොකද කරන්නේ උපාය කල්පනා කරගන්න හතුරු කමින් හතුරු කම ජය ගන්න බෑ මට හතුරු වෙන්න බෑ නට පරිගන්න බෑ මම මේකට උපායක් කරන්න ඕනේ ඉතුරු කමින් මම හතුරු වෙන්න ඕනේ කියලා මෙයා දවසක් ඇවිල්ලා සිටුතුමාට අනිත් අය වඳින විදිහට නෙමෙයි දණ්ඩ නමස්කාරෙ දින දිගෑරලම වැන්දා දීර්ඝාස වේවා දීර්ඝාස කියලා කට පුරාමත් කිව්වා ඉතින් මෙයාගේ මේ වටපිටාවේ ඉරියව් ටික තමයි සිටුතුමාගේ ටිකක් හිතට හැදුණා ඇයි කියලා හිතුවා ස්වාමීන් මම අසරණ මිනිසෙක් මට ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ මට කාත් කවුරුකුත් නැහැ මට ඔබතුමාගෙන් වැටු මුකුත් එපා මට කෑම චුට්ටක් ලැබුණත් ඇති මං කැමති ඔබතුමාට සේවය කරන්න ඔබතුමාට සේවයටයි මං ආවේ හා එහෙනම් සේවය කරන්න හැබැයි අඳුරන්නේ ඉතින් දුන්න බොහෝම ඈතින් තම කුසිය දැක්කේ මෙයා හැබැයි දක්ෂයි තමන්ගේ වැඩේ කරගන්න තමන් දක්ෂයි මෙයා මොකද කරන්නේ මෙයාට පැවරෙන්න පැවරෙන කාරණා බොහොම ශීඝ්‍ර ඉක්මනට කරනවා කල්ල නොකී දේක් කරනවා වලප්පි කට්ටිය ජරා විලංගන් තියෙන කියන්න ඕනේ හොදනවා විදුලේ කොරන රෝඩ් වලලා තියෙන කියන්න ඕනේ අතුගාන මේ විදිහට මේ විදිහට කරනකොට මෙයා දිහා බලනකොට කවුරුත් කතා කරනකොට සිද්ධිතුමාට ටිකක් පැහැදිලිමත් කරනවා සිද්ධිතුමා ළඟ තැනකට ගත්තා ඒකෙත් කොහොමදක්ස ඊට පස්සේ සිද්ධිතුමාව මාලිගාවට ඇතුළට ගත්තා මේ හොරව මාලිගාව ඇතුළට ගත්තා. ඊට පස්සේ ඒකේ සිටුතුමා කියනවට වඩා හොඳින් වැඩ කරනවා. ඊට පස්සේ අභ්‍යන්තර සේවයටම ගත්තා. සිටුතුමා ප්‍රිය වචනයක්ම කතා කරනවා. සිටුතුමා මොනවා හරි වචනයක් අප්‍රිය නම් ඒ වචන කියන්නේ. සිටුතුමා කැමති දෙයක්ම කරනවා අකමැති දෙයක් කරන්නේ. සිටුතුමා මොනවද කැමති මොනවත්ද මේ ආස ඒ දේම විතරයි අකමැති ආස නොකර දෙයක් කරන්නේ. ගෙදර හැමෝටම ඉස්සර වෙලා උදේ පාන්දරම නැගිටිනවා. නිදාගන්නේ හැම දිනම නිදාගත්තට පස්සේ අන්තිම අවසානයේ තමයි නිදාගන්නේ ජනේලවලුත් වහලා අන්තිමටම තමයි ඔක්කොගේම සැප දුක්බල සිතුතුමා විදර්ශනේ සිතුතුමාට සේවය කරන අයකෙත් වැඩකට තමයි බලලා එච්චරට දක්ෂයි. කාලයක් යනකොට සිතුතුමාගේ විශ්වාසවන්තම සේවකයා බවට පත් වුණා මෙයා. පත් කරගන්න. ඊට පස්සේ මෙයාට අවස්ථාවක් ලබා දුන්න ඕන වෙලාවක සිතුමාල්ගාවේ එළියට යන්නත් පුළුවන් එළියට එන්නත් පුළුවන් කාගෙමුත් ආරක්ෂාවක් ඕනේ. අනුමැතියක් ඕන කිසි කෙනෙකුට මේව පරීක්ෂා කරන්න ඕනේ නැහැ කියන තැනකටම ආවා ඔය මට්ටමට පත් වුණාට පස්සේ මෙයා කල්පනා කරනවා යමක් සඳහා මම මේ ගෙදෙට්ට ආවනම් දැන් ඒකට කල්හරි කියලා සිටුතුමාට හොඳට නිින්ද ගිය ලාවක ඉතාමත් ජීවුණු දැලි පිළියක් අරගෙන කපන සිටුතුමා ගෙල්ල සම්පූර්ණ වෙන්නේ කපලා ගිහින් දෝගයක් එතකොට සරිත් මහ රහතන් වහන්සේ උපමාවෙන් මතක් කළේ එදා මාලිගාවට එන්නේ නැතුව ඈත ඉදි හිටියේ සතුරු වදකයාමයි. නමුත් යම් දවසකදී සිටු මාලිගාවට ඇවිල්ලා සිටුතුමාට ප්‍රිය වචනයක්ම කතා කරන අප්‍රිය වචන කතා නොකරනකොට යට හිටියේ වදකයාමයි. නමුත් සිටුතුමා වදක වූ ඔහු වදකයි කියලා නොදන්නවා. අකමැති දෙයක් නොකරන කැමති දෙයක් කරනවා කියන තැනකින් හිතමිච්ච තැන යත හිතියත් වදකයමයි. වදකෝ ඔහු වදක බව නොදන්නකමයි තිබුණේ. සම්ම දිනාතම කලින් නැගිටව සම්ම දිනාම අවසානයේ නිින්ද යනකම නිදාගත්තම මෙතන හිතිතරු වදකයමයි. වදකෝ ඔහු වදකයි කියලා දන්නවා. යම් දවසක කිව්වෝ කරකැත්තෙන් දෙල්ල කපල යන දවසෙදි හිතේ වදකයමයි. ඒක නිින්දේ හිතේ වදකය කියලා වදකෝ හෝ වදක බව දන්නවා. චරිතාරාතන වාස දේශනා කරන මේ පංච උපාදාන ස්කන්ධයත් වගේ. බොහොම ප්‍රියමනාප ආදරණීය දරුවා බිරිඳ අම්මා තාත්තා රන් රිදී මුතු නැණික් කියලා අපිට බොහොම ආසාවෙන් ජීවිතේ ලඟලා තියෙන මේ රූප ගන්න යටින් තියෙන වදක චිත්තය මේ රූප කියලා කියන්නේ යම් දවසක තමන්ව මරණ හෝ මරණ හා සමාන දුකට පමුණවන රූපයක්. වදක වූ රූපයක් මේ තියෙන හේතු වදක බව අපි දන්නට කමන්නේ තියෙන්නේ. කවදාම හරි දවසට හුස්ම පොදුව තේලා ගන්න බැරි ඉර කළා වතුර උගුරක් හොවා ගන්න බැරි බවට පත් කළා තමන්ගේ මල මුත්‍ර ගුඩේ තමන්ව වට්ටල පිළිකා හොරි කුෂ්ඨ දත හදවලා නිന്ദා අපහාස කරන තත්ත්වයට පත් කළ දුක් විඳින මට්ටමට පත් කළ මරණ විදියේ රූපයකින් දුක් කියලා මරනවා නම් ඒකත් වූ රූපමයි මේ අද තියෙන්නේ අද මට දරුවා හැටියට පෙනී ඉන්නේ බිරිඳ හැටියට පෙනී ඉන්නේ රත්තරන් හැටියට පෙනී ඉන්නේ විදි හැටියට පෙනී ඉන්නේ රූපේ යම් දවසකදී මාව යම් විදිහකට මරයිද ඒ වදක රූපමයි තියෙන්නේ තාම වදක බව අපි නොදන්නවා ඔය රූපෙමයි එතන මහ භූතව සහ උපාදාය රූපෙම රූපවල වෙනසක් නැහැ. ඔය රූපෙකම රූපෙකින්මයි අපේ ජීවිතය චිත ඔය රූපෙක තියෙන අසම් විපරිණාම භවෙන්මයි අපේ ජීවිතයේ තියෙන්නේ. ඉතින් සරිත් මහරහතන් වහන්සේ දේශනා කරන්නේ ඒ වගේම ලෝකය දුක්ඛ පංච උපාදානස්කන්ධ දුකයි කියලා නොදන්න. වාදක චිත්තේමයි මේ ස්කන්ධ ටිකේ තියෙන්නේ. කවදාවත් යකි කරුනේ නැහැ ඒ නිසා ඔගලන්ට මොන තරම් ලස්සනට ප්‍රියමනාවට කියුණත් ඔගලන්ට පුළුවන් නම් මොන අරගෙන යන්න මරණය දක්වා දහමක යෙදෙන්න නොදී මරණය දක්වා අපු අරගෙන යන්න එක එක විදිහට දෙන්නේ කියලා රවට්ට දාපු වදකිය ටිකක් ඇටියෙද මේ රූපේ දිහා බලන්න පුළුවන්. ඇයි මේ රූප වල එක එක විදිහට හිත කබල අපි රැවටෙනවා නම් අපි රූපෙන් මිදිලා රූපෙන් පලා යන්න තියෙන ගමන් මඟ නතර කළා රූප රූප මැරෙන තැන දක්වාම අපි අරගෙන යන්න පුළුවන්. ඒකට මේ උපාය. ඒ වගේ කෘත්‍යයක් මේ රූපෙන් කළා තියෙනවා කියන එක මට කියයි. කොයි විදිහට හෝ හිතන්න පුළුවන්. ඔයගලන්ට මේ රූප රාගය, රූප වටිනාකම අදිනවා. ඔය කුමන ආකාරයකට විදර්ශනාව කියලා භාවනාව කියලා ජීවිතේ කොටු වෙන්න එපා තව ටැංකියකට බහින්න එපා ටැංකිය සාගත ජීවිතේ එළියට යන්නයි දහම තියෙන මනස තියෙන ඊටාම නිදහස ඊටාම සැහැල්ලුව ජීවිතේ බොහොම ප්‍රියමනාපව සම්මනල තත්ත්වක වගේ ඉන්න ඉන්න තැනක හැසිරෙන්න පුළුවන් පරිසරයක් වපසරයක් වෙන භාවනාව කියනවා එයා දක්ෂ ඉච්ඡා ඒ තැනට ඕන විදිහට මනස අසුරවා ගන්නවා සවුන්ඩ් එකක් නැති යද්දි නැත්තම් මේ ඕන ඔච්චර ලස්සන රූප කියන තැනටක් ගාලා මෙයා නුවණ ඉදිරිපත් කරගත්තා. මේ විදිහේ සංඥාව කියන්නේ ඔය බේරිලා. එහෙම නැතුව භාවනා කරනවා අපි නිවන් දකින කටයුතු කරනවා ඒක තවත් එක ටැංකියකට බහගන්න එපා ඒක තව අපහසුයක් වෙයි. ඒ නිසා දුක්ඛ සංඥාවෙන් හෝ වදක සංඥාවෙන් හෝ ධාපෝසෙන් හෝ කුමන ආකාරයකට මනස රැකගන්න අලුතෙන් ජීවර ධර්ම වල විදිහට ওই විදිහේ ඇත්ත දකින මට්ටමක් ලබා ගන්නවා. ඔක තමයි ඔයගොල්ලෝ විදර්ශනා. ලෝකයා ප්‍රියමනාපයි ලස්සනයි කියලා දකින අරමුණු වල ලෝකයට වඩා ඇත්ත ඇති ඇති විශේෂණකින් දක්වන විදර්ශනා. මොකද වදක සංඥාවෙන් දක්වන. වදකේ කියන්නේ. එතකොට මේ යම් විදර්ශනා. ඒ විදිහට බලනවා විවේක කියන වෙලාවට එක තැනක ඉඳගෙන ඔන්න චිත්ත සමුතිය ඇති වෙන්න නීවර ධර්ම අඩු වෙන්න භාවනා කරන කොට එක තැනක ඉඳගෙන කරන්න එපා කියන එක නෙමෙයි. ඒක ඇත්තටම හිත වේගවත්. එක තැනක ඉඳගෙන කරන කමටහන හිත වැඩෙන්නයි වැඩි පහසුකමක්. නුවණ වැඩි දෙයකට සීමාවක් නැහැ. ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින ඕන වෙලාවක නුවණ වැඩි කමටහනකට එකතේ පහසුයි. හිත වැඩින කමටහන් වලදී නම් වර්ගීකරණය කරගත යුතුයි. ඇවිදෙන පරිහරණය කරන අවස්ථාවේදී හිත වැඩෙන වේගයට වඩා වැඩි ශීඝ්‍රතාවයක් හිත වැඩෙන වැඩි ප්‍රවණතාවයක් තියෙන එක විදිහකට ඉඳගෙන හිත වඩන කමටහන කරනකොට ඒ නිසා එහෙම කරකල යුතුයි එහෙම කරන සීග්‍රතාවය මේ ටික මෙහෙම කරනකොට මේ ටිකේ ප්‍රතිඵල මේ කියපු විදිහට ඇත්තටම අපි හිතින් වටල්ලා ආත්මකාරකම කළොත් මේ එකතැනක පල් වෙන්නේ නැහැ අපි බණ අහනවා අහනවා කියනවා කියන එක තැනක පල් වෙන්නේ අපේ ජීවිතේ බණේ වැරද්දක් නෙවෙයි. ඒක අපේ ජීවිතයට ප්‍රායෝගිකව යොදා නොගන්න කමස යොදා නොගන්නේ අපි ඒක ඉගෙනගෙන නැහැ. අපි දන්නේ භාවනාවක් කියලා ඒක තව ටැන්ජි කර බහින විතරයි. නමුත් එහෙම නෙමෙයි මේ විදිහට ඕගොල්ලෝ මනසින් විදත්වයකට එන්න ගහමුතුනේ. ඒකට අලුතෙන් ක්‍රම උපායම් හදාගන්න ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව සාමාන්‍ය ලෝකයාගේ මනසට වඩා විශේෂණයකින් යුක්ත ඕන මානසිකාරයකින් හදාගන්න ජීවිතය. එක සම්මත රටාවක මම කියලා දෙනවා වචන ටික මගේ වචන ටික විතරක් කොටු වෙන්න එපා. ඒක එක දැක්ම විතරයි. ඒ වගේ කියලා ගන්න. එතනින් උපදින අර්ථයේ බඳු අර්ථයක් උපදින විදියට ඕන විදිහේ මානසිකාරයකින් කරන්නේ. පහසු කෙනා කෙනා තමයි මට මේ වෙලාවේදී මේ වගේම මානසිකාරයකින් ඉන්න පුළුවන් කියලා හිතා ගන්න පුළුවන් හදා ගන්න පුළුවන්. දැනට වැඩ කටයුතු කරන අවස්ථාවකදී ප්‍රමාද වෙන්න පුළුවන්. නමුත් එතනින් නිදහස් වෙච්ච හැටි දැනට තියෙන්නේ මතක් කර කර අමතක වෙච්ච කාලෙදී අමුරගිය ටිකක් අතහැරෙන්න එකම මතක් කරගෙන අනිත් වෙලාවට ගන්න එක. අපි කියමු උත්තරම තාම දක්ෂ නැති නිසා රාජකාරී කරන වෙලාවදී හොඳටම අපිට තමයි මතක්ුනේ නෑ. නමුත් වාහනෙත් ළඟින වෙලාවේදී අපිට පුළුවන් බයක් හරි වාහන යන්නේ කියන හිතන්න. කොහොම කරනකොට රාජකාරී කරන මට්ටමේදී මේ මොනින් යුක්ත කරන මට්ටමට එනවා. කොහොම මට්ටමට ආවම මේ වරන් ගන්න බෙද වෙනවා. ඔය ටික කරන ගමන් මම කියවන කල්යාණ මිත්‍ර ඇසුරෙන් සත්‍යර්ම ශ්‍රවණේ උපාදාය රූප සහ මහ භූත කියන්නේ මොකද්ද කියලා දැනගෙන අහිංසකව හිමින් හිමින් ඒක තේරුම් ගන්න උත්සාහවත් වෙන කියන්නේ. මෙහෙම මේ ටික කරනකොට ඔය පැත්තෙලුත් ඔය ටික ටික ටික තවන්ට දැනෙන එනවා. ආවහම නීවරණ ධර්ම කියනකොට මේ ඉගෙනගත්ත ටික දක්ින දවසක් වෙනවා. ඒ දකින්නකොට තමන්ට යන්නේ නමන් නැති යන්නේ නමන් නැති වෙනවා කියලා කිව්වේ අහවල් තැනින් දැන් අහවල් තැනට ගියා අහවල් තැනින් දැන් අහවල් තැනට ආවා කියලා නෙමෙයි නෑ ලෝක කිසිවකට මයින්ඩ් මේ වගේ කයක් ඉතුරු වෙන්නේ හැම රූපයක්ම මහ භූත සහ උපාදායයි කියලා තමන්ම දන්නවා තමන්ම දකිනවා ඒ ඒ ඒ මහ භූත සහ උපාදාය රූපද හේතු ප්‍රත්‍යය. මේ අවිද්‍යා කර්ම තම ආහාර නිති හේතු නිසායි කියලා ගන්න. ඒ නිසා කෙනෙක්ද නෙමෙයි කෙනෙක්ගෙද නෙමෙයි. කෙනෙක් හදපුවද නෙමෙයි. දෙවියෙක් නැවුව හෝ බ්‍රහ්මෙක් නැවුව හෝ ඉස්රෙක් නැවුව හෝ නෙමෙයි මේ හේතු ප්‍රත්‍යය. ඒ නිසා කරන්නේ හෝ කරවන්නේ කුත් නැති. වන්නේ හෝ ඌයකුත් නැති. අනාත්ම ධර්ම ධාතුවක් දකි. මෙන්න මේ ටික දකිනකොට අහංකාර මමින්කාර කියන මාන අනුසයෙන් දුරු වෙන ওই දර්ශකෙට. මත්යකට යුක්තක් නැහැ කියන කන්ට. මත්යකට යුක්තක් නැහැ. මම මගේ කියන අහංකාර මමින්කාර කෙලෙස්යෙන් මිදලා මගේ කියන දැක්මකින් තොර හේතුඵල ධර්ම නැමැති නුවණකින් යුක්ත ස්කන්ධ ටික පරිහරණය කරනවා. එතකොට කිව්ව රහතන් වහන්සේ සෝපදේශයෙන් උපාදිතේ. සත්ත්ව පුද්ගල භාවයෙන් එන පංච උපාදානස්කන්ධයෙන් එන දුක සම්පූර්ණ නිරුද්ධ වෙලා. ජරා මරණ ශෝක පරිදේ දුක් දෝන සුඛාස උපායාසයක් කියන සත්‍යය බැරිලා සත්‍යයන් ඉපදීම නිසා සත්‍යයන් ලැබීම නිසා සත්‍යය මහානුභව නිසා මරණ නිසා නැතික ඔක්කොම විදිලා. හැබැයි ඒ ඒ ස්කන්ධයන්ගේ ජරා මරණයක් තියෙන්නේ. ඒ ටිකේ දුක විතරක්ම විඳිනවා. ඔතෙන්ට කිව්වා ක්ලේශ පරිණිරවාණය කියලා. අනුපාද පරිණිරවාණය කියලා. රහතන් වහන්සේ කියලා. පුරාණ කර්මෙන් හටගත්ත මේ ස්කන්ධ ටික පරිහරණය කරනවා. ඒකේ ආයසංගතියකුත් තියෙනවා. ඒ ආයස ටිකත් ඉවර වෙනකොට මේ කය මුල් කරගෙන ජීවිතය මුල් කරගෙන බින්ද යම් දුක් ටිකක් තියෙනවා ඒ දුක් වූ ස්කන්ධ ටිකද නිරුද්ධ වෙනවා. එහෙනම් අනුපාදා පරිනිර්වාණයට එයාගේ ලෝකයේ මරණය දක්න තැන එයාට ඒකද උතුම් මංගල කාරණාවක්. එයා කියන්නේ දුක නිර්වශේෂයෙන්ම නිරුද්ධ වෙච්ච කරපු තැනක ජීවිතේ උතුම්ම මංගල කාරණාව උනේ මරණය කියනකොට. ලෝකයට මරණය කියන තැන තමයි මෙහාට ජීවිතේ උතුම්ම අවස්ථාව යහපත ලැබෙන තැන. මා විශාල යහපතක් කරගත්ත ගුරු බර පහතකුව වැඩි බරකට සායම් කරගත්ත කෙලෙස් ටික නැති කිදීනේ. සියලුම ආකාරයෙන් වාග්යවන්ත වාසනාවක් දුන්නේ උදා වෙන්නේ ජීවිතයත් මොකදද? සියලුම නැති. ඒකනේ අපි බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සමරන්නේ. ඉක්කදීම බුදු වීම කියනවා. ඉපදුණු නිසායි බුද්ධත්වයට පත් වෙන්න පුළුවන් උනේ බුද්ධත්වයට පත් වෙන්න පුළුවන් වෙච්ච නිසායි සියලු කෙලස් ටික නැති කරලා පංච උපාදාන ස්කන්ධ ටිකෙන් මිදුනේ තිරෝන්තාව කියන බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ බුදුරජාණන් වහන්සේට සාක්ෂාත් වෙච්ච තුන්වෙනි උතුම්ම මංගල කාරණාව අපේ මාතේ මගුල නෙමෙයි අපිට පගුල නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ තෙමගුල බුදුරජාණන් වහන්සේට මංගල අවස්ථා තුනක් තියෙනවා බුදුරජාණන් වහන්සේට ඉපදීමත් මංගල අවස්ථාවක්. බුදු වීමත් මංගල අවස්ථාවක් වෙනකන්ම මංගල අවස්ථාවක්. මොකද ගොඩක් දෙනෙක් තරක කරන වෙසකික කොහොමද හම්බුනේ අපිට තෙමගුලෝනේ අපිට මඟුල් කාරණාවක් වෙන බුදුරජාණන් වහන්සේ සිරුම් පාපයක අපිට ලෝකයට කොහොමද මංගල කාරණාවක් වෙන එක අවාසනාවක් බුදුහාමුදුරු කියනනම් බණ ටික කර කියනවානේ කියන්නේ. මම කියන්නේ මෙතනදී බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සමරන මිසක අපේ තෙමගුලක් නෙමෙයි සමරන්නේ කියන්නේ. ඒක තේරුම් ගන්න කියලා. මොකද බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ තේහකට උදා වෙච්ච තැන. ඒකෙන් අපි අත්දැකීමක් ගන්න බුදුරජාණන් වහන්සේගේ යහපතක් උදා වෙච්ච සිද්ධාන්ත තුනක් තියෙන මේ දවස් අපිට කියලා යහපත උදා කරගන්න පුළුවන් නේද කියලා උත්සාහ කරන්න පුළුවන්. ඉතින් ඒක මම මතක් කළේ කෙනෙක් මරණය කියන තැනක ජීවිතේ යහපත්ම මංගල කාරණාව කරගන්න පුළුවන් අවස්ථාවට එනවා. ඉතින් මේ බුද්ධෝත්පාද කාලේ සද්ධර්මයේ කියන වටපිටාවක ඉපතුනේ මෙබඳු විදිය බණ අහන්න අපිට ලැබුණේ ඇත්තටම අපිට පින තියෙන නිසායි හේතු තියෙන නිසායි. ඒ නිසා එක කාරණාවක් පොඩ්ඩක් අපිට කරන්න වෙනවා. ලෝකෙ කිසිම කෙනෙක් ලෝකයාගේ ආශිර්වාදයෙන් සසරින් මිදුනේ නැහැ කියන එක මතක තියාගෙන ලෝකෙට උදව් උපකාර කරන්න යුතුයකම් කරන්න. හැබැයි Taman තුල ලෝකයාගේ අනුව වචනෙට අනුව වැටෙන්නේ නැති ධාම තුලින් ඍජු ඇඟීමක් යත යතහත් වශයෙන් තමන්ගේ මනස තියාගන්න වෙනවා කියන කාරණාව මතක් කරගන්න වෙනවා යම් අදහස් යම් තැන් තියෙන්න වෙනවා ලෝකේ බොහෝ දෙනෙක් මෙහෙම කියන්නේ නෑ මම මෙහෙම කරනවා කියන තැනකින් කටයුතු කරන්න ඕනේ කළ යුතු එහෙම කෙනාට මේකේ යන්න පුළුවන් වෙන්නේ කියන කාරණාවක් අපිට තබා ගන්න ඕනේ. ඒක මම මතක් කළේ නැහැ. ඔගලන්ට ගෙදරින් විපාකයක් යාරන්න කියලා මහාන දෙන්න කියන එක නෙමෙයි මම කිව්වේ. ගෙදරින් සමහර විටක බණ අහන්න එපා කියනවා අකමැති වෙන්න පුළුවන්. නමුත් ගෙදර සමගියන කියන කාරණාවෙත් එතනදී උනාට වඩා අපි දීකරු වියුත්තේ නැහැ. මොකද මම සසරට වරුණා කියලා ගෙදර කෙනා ඉන්නේ බව බේරගන්නේ. අපි උත්සාහවත් වෙන්න එයාවත් ගන්න නැතිනම් ඔබට බැන්නම් ඔබ එහෙනම් අපි gedara කටයුතු සමගිය වෙනම තබා ගන්න. මේක මගේ පෞද්ගලික ජීවිතයේ පෞද්ගලික යහපතේ කියලා පොන්ද ටිකක් තියෙන්න වෙනවා කියන්නේ එතන. කියන අදහස. එතකොට මොන මාත්‍ය දැහැමි මාත්‍ය අධහමි නම් නමුත් ප්‍රතිවිද මොන මාත්‍ය ටිකක් කියලා හරි කරලා හරි දැහැමි වෙන්න වෙනවා. එහෙම නැතිනම් අර ලෝකෙ තුල උනාට වඩා කඩා වැටලා මේ වටිනා අවස්ථාව අතහැරෙයි. ඒ නිසා බොහෝ නුවණින් කල්පනා කළා ජීවිතය හදාගෙන මේ ජීවිතයේ දිනුනේ දිනුන හදාගෙන උත්සාහවත් වෙන මේ සූත්‍රයේ අනුව තව විස්තර කොට යුතු ගොඩාක් තියෙන එක වේදනාව සංඥා සංකාර විඥාන කියන ටික මේතන් මම නේසෝ අමස්මි නිමේසෝ අත්තාති එවමිත යථාභූත සම්මප්පදේ දත්තබ්බ මේවද මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා ඇත්ත සිටි දැක යුතුයි කියලා පෙන්වනවා ඊට ඔය වේදනාව කියන එකත් ওই වගේ මේ කොලස් කොලක් තියෙනවා. සංඥාව, සංඛාරයේ විඥානය කියන ඒවා මොනවද? ඒවා 11 කොළ මොනවද? ඒවා යථාභූත ස්වභාවයක් ගන්නද කියලා කියනවා. ඉතින් පහු කාලෙකදී පස්සේ දවසකදී අපි මේක කතා කරගන්න බලමු. නමුත් අපි දන්නවා රූපේ කිසිම දෙයක් තමයි ගන්න නැහැ. නාම ධර්ම පිළිසෙන් දැක්කොත් රහත් වෙන්න පුළුවන්. රහත් වෙන එකට තාම අඩු කරගෙන ඉන්න පුළුවන් නමුත් අනාගාමී වෙන තැනට රූපේ විසින් දකින්න තැනට අඩුවක් නැහැ. ඒ නිසා මේ ටික අපිට කියලා දුන්නේ නැහැ නේ හඳුර අඩුයිනේ කියලා මේ කරන එකට බාධාවක් වෙලා නැහැ. බාධාවක් නම් මම කොහොමද මේක කියන්නේ. ඒ නිසා මේකේ නොලැබීම අපිට කියන්න පුළුවන් ඒකේ පස්සේ ටික ලැබෙයි. ලබා ගන්න තෝරන්න කලින් දැන් මේ දෙන්නට පිටින් අප්‍රමාදී වෙන්නේ. ඒකට මේ කරුණ ටිකට මේ නොදන්නාකම අරස් වෙන්නේ නැහැ. මේ නොදන්නාකම තාම බාධාවක් නෙවෙයි. බාධාවක් ඒ මට්ටමේ දානකට. මේ ගහමට මේ මට්ටමට මේක බාධාවක් නෙවෙයි. ඒ නිසා මේ මට්ටමට උනේ අර සීල සමාධි ප්‍රඥා කියන සී ශික්ෂාවේ පුළුවන් තරම් ඉක්මනට උත්සාහයෙන් කරන්න හැම රූපයක්ම 11 ආකාරයෙන් දෙන්නේ මහ භූතක උපාදාය රූපයි කියන එක සිටේ කොනක තබාගෙන ඒකේ අර්ථය තේරුම් ගන්න අහිංසක උත්සාහයක්. ඒක ටික ටික එක පාට බෑ. හොඳයි ඒ සඳහා මේ දේශනාව හැමදෙනාටම හේතු කොමස් වෙනුනේ. මේ රාහුලවද සූත්‍රය තියෙනවා පරිසූත්‍රේ නව මතක නැති සූත්‍ර කීපයක්ම තියෙනවා පොඩ බලලා කියන්නේ කුණමාරු සූත්‍රෙත් තියෙනවා. රාහුලවාද සූත්‍රෙත් තියෙනවා. නමුත් මේ නමින්ම සූත්‍රයක් වෙනේද මොකද? ඒක මම බලලා. එහෙම නැතිනම් රාහුල මධ්‍යම මධ්‍යමික මහරාහුලවාද සූත්‍රෙත් තියෙනවා. ඔය ටික. කොහොමද? ඒකට කුණමාරු සූත්‍රෙත් මේ අර වෙනම තියෙන සූත්‍රේ නම් පොඩ්ඩක් බලමු කියන්නේ. ඒකම අපි පින්වත් මහත්ලා කල්පනා කරගෙන තවත් මම අහනවා ස්වාමීන් වහන්සේලා කල්යාණ මිත්‍ර ඇසුර කරගෙන ධර්මය ලබා ගන්නනේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේකේ සූත්‍රයේදී දේශනා කරන බොහොම වටිනා කාරණාවක්. නොමෝහ කුල චිත්තේ මොහ කිරීමට ඇති ධර්මතා පහක් වෙනවා. ඒ කියන්නේ තමන්ගාව නැති අරිහත් ඵල ඥානෙ ලබා ගැනීම පිණිස අරිහත් ඵල ඥානෙ අනුක්‍රමින් මේරීම පිණිස පවතින ප්‍රධාන ධර්මතා පහ. ඒකේ පළවෙනි එක තේනවා කල්යාණ මිත්‍රයන් නැති බව, කල්යාණ මිත්‍රයන් සහාය කොට ඇති බව, තමා කල්යාණ මිත්‍රයන්ට නැමුණු බව කියලා විශේෂණයක් තියෙනවා. ඒකෙදී අවස්ථාවාදීකම මගහරවනවා. ඒ කියන්නේ ගොඩක් දෙන සමහර විටක අනුන්ගෙන් ගන්නවා බණ ගන්න හරි ඕන දෙයක් හැබැයි තමන්ගෙන් නෑ කියන රටාවක් ලෝකේ සමාජයට වෙන්න පුළුවන්. නමුත් නියම කල්යාණ මිත්‍රයේ ලක්ෂණකම පෙන්වනවා. තමන්ගෙන් තමන් අනුන්ගෙන් යමක් කල්යාණ මිත්‍රකමින් ගන්නවා වගේම කල්යාණ මිත්‍රයන්ට නැමුණු බව කියනවා කියලා. මේ ටික මම මතක් කළේ අපේ උපසම්මාත්මා විතරක් නෙමෙයි මේ සිතේ සම්බන්ධ සියලුම දෙනා ඇත්තටම බුදුජානක වහන්සේ තුන්පේ ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍රකමේ වචනේ පරිසමාර්ථයේ මාර්ථයක් සිද්ධ කරපු තැනක් මෙතන බණ දහම් අහලා කල්යාණ මිත්‍රයන් ඇසුරු කරනවා වගේ තමනුත් කල්යාණ මිත්‍රයන් නඹුරුවා. ස්වාමීන් වහන්සේලා බෙහෙත් හේත් ගන්නා වූ කොළඹ වූ ඇත්තටම වෙන අපහසුතාවයන් දැකලා ස්වාමීන් වහන්සේලාට විවේකයෙන් ඉන්න මේ මෙහෙම තැනක් හදලා අර බුදුහාමුදුර සත්පුරුෂයෙක්ගේ ලක්ෂණය පෙන්වපු ඒ ක්‍රියාව සිද්ධ කරලා තියෙනවා. ඒකත් මේ වෙලාවේ මම මතක් කරන බොහොම ඇත්තටම මේ පින්කම පින්කම සඳහා පින්වතුන් නිවන් පිළිස වෙන්නත් කරන්න පුළුවන්. වෙන්නත් නමුත් මේ තුලින් නිර්මාණය වෙලා තියෙන විශාල කල්යාණ මිත්‍ර අවංකතාවයක්. කල්යාණ මිත්‍රෙන්ට තමත් නැඹුරුයි කියලා කල්යාණ මිත්‍ර කමයි කියන කම එළියට ඇවිල්ලා තියෙනවා මේක. ඒක ගොඩක් දෙනෙක් දැන දන්නේ නැතුව ඇති. බුදුරජාණන් වහන්සේ කොහොම හරි කෙනෙකුට මෙන්න කල්යාණ මිත්‍රයා කියන්නේ. බණ අහලා සාමුදුරුලා වැඩ වැඩ ගන්නවට කියන එක නෙමෙයි. එහෙම අරද අවස්ථාවාදී වෙච්ච අයට විතර බුදුහමෝ කල්යනා සුති වෙන්නේ නැහැ. අංගුත්තර නිකායේ ඒ වගේම කුද්දක නිකායේ මේකී සූත්‍රය දිහා බලන්න කල්යාණ මිත්‍රයන් ඇති බව කල්යාණ මිත්‍රයන් සහාය කොට ඇති කල්යාණ මිත්‍ර පවංකතා කියලා. තමා කල්යාණ මිත්‍රයන් නඹුරු භවය කියලා විශේෂ දෙයක් තියෙනවා. මෙන්න මේ මතය කල්යාණ මිත්‍ර සම්බන්ධතාවයේදී එතකොට ඒ නිසා කිව්වත් මහත්මිය සතුටු වෙන්න ඇත්තටම තමන්ට දෙලෝ යහපත පිණිස පවතින කුසල කර්මයක් කරනවා වගේම සද්ධර්මයේ ලෝකයේ පවතිනට උපකාර කරන සද්ධර්මයේ ලෝකේ පවත්වන මහා සංඝරත්නයට කලන කමින් කළ උපකාරක තමයි කළා කියනවා කියලා සතුටු වෙනවා ඒ නිසා හැම දිනාටම කලන කමින් සතුටු වෙන්න පුළුවන් වටිනා පින්කමකුත් සිදු කළා තියෙනවා නිවසේ. ඒ නිවසේම ස්වාමීන් වහන්සේලාට සට පහසුවෙටදී ඒ අපහසුතාවයන් දුරු කරගෙන ඒ විවේකී වැඩිදින බෙහෙත් හේත් අරගෙන නිබඳු දුෂ්කර අතර තනි ජීවිතයක ගතම කොළඹ දෙන දුෂ්කරයි කියලා මම කියන්නේ. සංවාදිතයක් නෙවෙයි. නිබඳු දුෂ්කර නගරයක මේ පහසු විහරණයෙන් ඉන්න පුළුවන් තැනක් හදලා මේ කරපු සත්‍යයල ඇත්තටම ප්‍රසංසනීයයි බුද්ධ ආදී සත්පුරුෂයන් වහන්සේලා විසින් ප්‍රශංසා කළ කල්යාණික පවංකතාවයකින් අර්ථාන්විත වෙන මේ මහත් කින්කමක් කියලා අපිට වෙන්න කල්පනා කරගන්න මේ කින්කමක් බණ දහම් අහගත්ත කීරු කින්කමක් ලෝක්‍ය සම්බුද්ධ ශාසනය මේ පින්තුම මේ පින්තුම දේවල් වල රැකී සත්‍ය ආදී ස්ථාන දාපිතු සාසනමාන කිෂ්ඨකාරක සීල දිව්‍ය නීති නාමයෙන් යුක්තව දෙවියන් දිවිසිර වඩා වර්ධනය කර ගන්න දිව්‍ය පතන බෝධිති මුතුන් සංසෙත් ආත්ම සාධනාට ඒ වගේම මට මතක් කළා විශේෂයෙන්ම අපේ නාගෝදසම මහත්මයා තමන් ගෝලේ බාලෝ ඒක විශාල සත්‍යව කඩදාසේ සිද්ධ කරද්දී ඒ නිහාල් මහත්මයාට මෙතෙන්ට එන්නව උදව් වෙච්ච ගුරුතුමා ඉන්නවා කියලා ඉතින් අපි මේ වෙලාවේදී නිහාල් මහත්මයා මහත්තයාගේ අනුගෝලය බලය වෙන මේ ගොඩනැගිල්ල හදලා මේ බණ අහලා මේ කරපු සියලුම කුසල් නිහාල් රූපසිංහ මහත්මයාට මේ ක්ෂේත්‍රයෙන් මෙතෙන් දෙන්න අපේ දුන්නේ ඒ ගුරු පියාණන්ට අපි අනුමෝදන් කරමු එතුමට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ ලැබෙන්නට ඕනේ අවතරත් කුසල ධර්මයන් සිද්ධ කරගෙන වහවහා මේ සංසාර දුකින් ඈතර වෙන්න අපේ ගුරු පියාට අපි කරපු මේ කුසලයේ හේතු වේවා කියලා හැම දිනම සතුටු සිතින්ම ආශිර්වාද කළා කරනවා. ඒ වගේම එතුමාගේ න්‍යාය විසඳන එතුමාගේ මෙතන සහ සම්බන්ධ වෙච්ච සියලුම දෙනාගේ මියගිය ඥාතිවරු ඉන්න පුළුවන්. මේ ජීවිතේ සාංශාරිකවත් ඒ සියලුම මියගිය ඥාතීන්ට අනේ අපි මේ මහා සංඝරත්නයට පහසු වේරණ පිණිස මේ ආවාසයන් තනවලා සිද්ධ කරගත්ත මේ කුසල ධර්ම අපි මේ ධර්ම දේශනා කරලා සිද්ධ කරගත්ත සීල කුසල ධර්ම ශ්‍රවණය කරලා සිද්ධ කරගත්ත සීල කුසල සීල කුසල අපේ හැම දෙනාගේම මේ ගියදමෝපිය ගුරුවරයා දසිල් ඥාතියු මේ පරිලෝකයේ මේ ජීවිත සංසාරික හැම දෙනාම මේ පින් අනුමෝදන් වෙත්වා වෙත්වා එය දුක පිසිතන දුකින් අපෙන් දුසපත් භාගයටපත් වීම එයයිද පත්තන බෝධිත වූතින් වෙන සමසෙක්වා ඒ වගේම අපේ නාල රුපසන මැතිතුමාගේ ගුරු පියාණන් ඇතුළු රුපසන මැතිතුමා ඊට සහ සම්බන්ධ විචේ ශ්‍රී ලොකු කුඩා සියලුම නිලධාරී මහත්මයා අපි රවි කොග්ගලගේ මහත්මයා ඇතුළු ඒ වගේම ධර්මෙන් තමයි උප උපකාර කරන පිටට කරන සියලුම දෙනාට ඒ වගේම අනිත්නාත හිතේ සිටවල සිටින සියලුම පාසක බෑන් වේවාදී මේ සියලුම දෙනාට පින් අනුමෝදන් වූ දෙවියන්ගේ දේව ආශිර්වාදයෙන් තුමුන් සතු අනන්ත ගුණ බලයෙන් පුණ්‍ය ශක්තියගේ බලයෙන් මේ සෑම දිනාගේ මෙලොව ජීවිතවලට ඇතිවන්නා වූ ලෙඩ දුක් හතර බාධක අපලෝක ජීවිත වේවා කරන කියන යහපත් අදහස් යන සම්මුද වේවා සසර වසන අතුරු සාපේපාසා දිව්‍යකර දුක් දුක්පත් අසර දුක් භාවයකටපත් නොවි බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවි සැනසී කරන වැඩවදාලා වූ උතුම් වූ අජරාම නිර්වාණ සම්පත්‍ය අවබෝධ කරගන්නටත් මෙම කුසල ධර්මය උතුම් නිවන් පිණිස පාරමිතාවක්ම වේවා